මේක ඒ කාලේ ඒ ਸਰුවචනන්ත වැඩ හිටපු කාලේ මේ ගුණුවම මේ ආකාරයෙන්ම නොතෙබෙන්න ඇති කියලා හිතන කරුණ රාශියක් තියෙනවා. කොහොම නමුත් ඒක සම්භාවිත භාවනා ක්‍රමයක් වශයෙන් පැවතිච්ච බව ඒ මධ්‍ය කාලීන යුපොත්වල ලියවිලා තියෙන තොරතුරු අනුව ගාක් සාධක කරුම් පේන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආසන්න ඉතිහාසයේ ගත්තොත් ශාසනයේ විශේෂයෙන්ම මේ ථේරවාද ශාසනය නැත්නම් <clears throat> ලංකාවේ ශාසනයේ මේ චතුරාර්යක භාවනා අනිකුත් භාවනා ඉක්මවා වඩා වැඩිගෙන ගිය ගතියකුත් පේන්න තියෙනවා. ඒක නිසා අපි මුල් කාලේ තරම ගුණයක් නැතුව මධ්‍ය කාලීන වශයෙන් ගුණයක් ඇති වෙලා පසු කාලීනව වඩා ප්‍රසිද්ධව පැතිරීගේ භාවනා ක්‍රමයක් වශයෙන් අපි මුලින්ම මේක හඳුනාගන්න එක වටිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පවත්තන භාවනා වැඩමුළුවක නම් සම්ප්‍රදානුකූලව ඉස්සෙල්ලාම කියලා දෙ යුතු පාඩමක් මේක. භාවනාවට බහින යෝගාවචරයා දැනගත දැනගෙන තිබිය යුතු බෞද්ධ භාවයේ පිණිස පමණක් නෙවෙයි ප්‍රායෝගිකව දැනගන්න යුතුව තිබුණේ භාවනා ක්‍රම හතරක් මේ. මේ හතරම ඒකාන්තයෙන්ම සමත භාවනා. මේ ඒකාන්තයෙන් පවතින මේ සමත භාවනා පසු කාලීනව කොච්චර දුරට ස්ථාවර වෙලා සම්ප්‍රදායානුකූල වෙලා තියෙනවද කියනවනම් මේවා පිළිබඳව ඉතා විශාල ගාථාපන්ති භාවනා වාක්‍ය රාශියක් අපේ සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඒකේ <clears throat> යම් විදිහක අසමබර භාවයක් තමයි මේ විපස්සනාව සම්පූර්ණයෙන්ම යට ගිහිල්ලා කාලයක් තිබිලා තියෙනවා ලංකාවේ තන්නි ක්‍රම භාවනාව කියලා කෙටලා තියෙන මේ චතුරාර්යක භාවනාව පමණයි. මේක නිසා මෑත මෑත කාලේ ඉනම මේ ලංකාවේ බුද්ධ ශාසනය නැත්නම් ලංකාවේ විපස්සනාවේ පැවැත්ම ගැන හොයන්ට උනන්දු වෙච්ච අවේශනය කරපු ඇත්තන්ට මේ මෑත අවුරුදු 30 40ක ඇතුළත මේ විපස්සනා භාවනාමේ ප්‍රබෝධය නොවන්නට කලින් හොඳ හොයප පොත්වල විපස්සනාව තිබිලා තියෙන නටබුන් වෙච්ච කැඩිලා බින්ලා ගිය අතනින් මෙතනින් කැලි ටිකක් විතරයි. ප්‍රධාන වශයෙන්ම ලැබිලා තියෙන තොරතුරු මේ චතුරාර්යක භාවනා සම්බන්ධයි. ඒ නිසාම මේ විපස්සනා ලෝකයේ ඉස්මතු වුණාට පස්සේ විපස්සනා ආචාර්යවරු උනන්දුවක් ගත්තා ඒක අනිමාර්ථයෙන් සිද්ධ වෙච්ච දෙයක්. උනන්දුවක් ගත්ත මේ මෙතෙක් කරගෙන ආව මේ චතුරාර්යක භාවනා පිළිබඳව ඒ තරම්ම වැදගත් ස්ථානයක් ප්‍රමුඛ ස්ථානයක් නොදී ඒ විපස්සනාවටම මුල් තැන දීම දීලා කරගෙන යන වැඩපිළිවෙලක් ඉන්නේ ඒකේ පසුපතුලලයක් වශයෙන් තමයි අපි මේ විපස්සනා මුල් තැන දීලා මේ වගේ භාවනා කඳුරු පවත්නකොට දැන් ඒක ඒක විදියක සම්දිස්ථානයක් වශයෙන් පෙන්වන්න තියෙන්නේ චතුරාර්යක ගැන කතා කරන්නේ අන්තිමටම. ඒ නිසා ජාත්‍යන්තර වේවා ජාතික වශයෙන් වේවා පොත්පත් කියවපු කෙනෙකුට මේකේ විලෝපන ගතියක් පේන්න තියෙනවා. ඉස්ලාම කියලා දුසු කාරණා මොකද මේ අන්තිමට කියලා දෙන්නේ කියලා. ඒකට හේතුව ඒ අර කාලයක් මේ සමත භාවනා විශ්ින් මේ විපස්සනාව යට කරගෙන තියෙන එකම සමතේ පමණයි. ඒකත් මේ සංග්‍රහ කරපු ગાථා ටිකකුයි ඒ භාවනා වාක්‍යයට කුයි කියමන විතරමයි. ඒක නැතුව හිතට වද්දා ගන්න ගතියක්, අත්දකින්න ගතියක්, ඒකෙන් සතියක් වඩන ගතියක්, සමාධියක් වඩන ගතියක් සම්පූර්ණ කාලය වෙලිසලාවට යට වෙලා තිබෙනවා කියනවා. ඒ නිසා ඊට පස්සේ ඇතිවෙච්ච මේ ප්‍රබෝධජනක වූ ජීවිතයට සම්බන්ධ වූ විපස්සනාවට පස්සේ ඒ විපස්සනාව ගරු කර නැත්තු අර සමත ක්‍රමයේට ඒ තරම්ම තන නොදෙන ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා පොත්පත් කියවනකොට වෙන ගුරුවරුන්ට අහුම්කම් දෙනකොට මේ වැඩිය වෙනස් ක්‍රමයකට කනට දේවල් ඇහෙන්න ඉඩ තියෙනවා. වෙනස් මේ කියන ක්‍රමයට වෙනස්ව කියවන්න පොත්වල දේවල් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා පිළිබඳව සීබුද්ධියෙන් කටයුතු කරන එකයි තියෙන්නේ. ඉතින් අපි මේ සමත භාවනාවේ සඳහන් වෙන උත්කෘෂ්ඨ පතයෙන් තේරවාදයේ සංග්‍රහ වෙන මේ චතුරාර්යක භාවනා ඇයි මේ විදර්ශනාමය නැත්නම් මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තර කියලා දීලා දීලා දීලා අන්තිමටම කියලා දෙන්නේ කියන එකට පුංචි විනාඩි කීපයක් අරගෙන විස්තරයක් කළොත් ඇත්තටම මේ මිතුවක්කල් ලංකාවේ පැවතිච්ච සම්ප්‍රදාන කූලව අනිවාර්යයෙන්ම කලීතුව පවතින මේ పూర్ව කෘත්‍යය එහෙම නැත්නම් මේ චතුරාර්යක භාවනා හැම කෙනාටම සියල්ලම කලීතු බවක් ඇත්තේ නැහැ චතුරාර්යක භාවනා කියලා කියන්නේ අපි කාමරයක් ඇතුලේ ඉන්නවනම් බිත්ති හතර වගේ එකක්. බිත්ති හතර නෙවෙයි අපි ජීවත් වීම සඳහා පාවිච්චි කරන්නේ මේ බිත්ති හතරෙන් මැදි වෙච්ච ඉඩපාඩුවටයි. නමුත් ඔය බිත්ති හතර මැද ඉන්නකොට එහෙම වැටෙන්න කිව්වොත් පය පැකිලා එහෙම ඒ ළඟ තියෙන බිත්ති රට ගහලා අපි පොඩ්ඩක් නැගිට ගන්න නම් බිත්ති අපිට උදව් උපකාර වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ චතුරාර්යක භාවනා කරන්නේ මොකටද? ඒකෙන් ලැබෙන ආනිසංස මොනවද? ඊ ආනිසංස ඕන කරන්නා වූ අඩුපාඩු. ඒ කියන්නේ චරිතයේ තියෙන කෙලෙස් ප්‍රවාහ තේරුම් අරගත්තට පස්සේ නම් මේ චතුරාර්යක භාවනා ප්‍රයෝජන සලකලා වැඩ ගන්න පුළුවන්. ඒ ප්‍රයෝග ප්‍රවාහ ඒ අපේ තියෙන අඩුපාඩුකම් දැනගන්න නම් අපි අරමුණක් හිතට දාලා භාවනා පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකට අපි අරගන්නේ විපස්සනා නැත්නම් අරියත්ය මාර්ගය දක්වාම යන මූල කර්මස්ථානයක් නම් එයින් පටන්ගෙන ඒක කරගෙන යනකොට Tamante ඒක කරගෙන යෑමේ දිමතු වෙන දුෂ්කරතා තමා විශ්ීම හදාරගෙන ඉන්න මේ වගේ දවස් 10 කතර භාවනා කරපු වෙලාවේ Tamante වැටහෙනවා නම් මේ දවස් 10 ඇතුළත මම ඒ කරගෙන යනකොට භාවනාවේ මොකක් නිසාද මට මේ ගැම්ම දිගට ගෙනිය ගන්න බැරි වුනේ. සතිය දිගට ගෙනිය ගන්න බැරි වුනේ. ඒක මේ හිතේ සම්පහන්සනේ නැතිවීම නැත්තම් එනේන දෙයකට මූණ දීගෙන සතුටු සිතින් කරගෙන යන්න බැරුව මිලාන වෙන වියලී යන වියකී යන වේසියෙන් මේ පොඩු වී මිරිකී යන ලපටි ලදරු හිතක් නම් සම්පහන්සලෙන් තොර හිතක් නම් අපි ඒක තේරුම් අරගන්න ඕනේ එවැනි අඩුපාඩුකම් නිතර නිතර Tamanne මේ දවස් 10 දක්වා තුන දකින්න ලැබුණා නම් ඒකට පිළියම වශයෙන් කරන්න තියෙන මේ බුද්ධානුස්සතියයි බුද්ධානුස්සතිය කරන්නේ මේ සම්පාංශන කෘත්‍යය. වේස වෙච්චා මේ පවන් අත් අරගෙන කරන දේ. ඒක ටිකක් පවන් ගහ ගන්නකොට අර තියෙන වෙහස නිමිලා අලුත් ගතියක් එනවා. ඒ වගේම තමයි එවැනි ගති නිසා Tamanට යන පාර පිළිබඳ සැකයක්, බයක් ලොමු දහගන්න වෙන ගතියක් ආවනම් බුද්ධානුස්සතිය තමයි වඩන්නේ. බුදුරජාණන්සේ ඔය දජක් ආදී සූත්‍රවල සඳහන් කර තියෙනවා මහණී වෙන වෙලාවක අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුන්‍යාකාරගතව, උපපජ්ජති භයං වා චම්බි තත්තං වා. උඹලට කැලේකට ගිය වෙලාවක හෝ ශුන්‍යාකාරයට ගිය වෙලාවක හෝ ගහක් මුලට ගිහලා තනියම ඇස් දෙක වහගෙන ඉන්නකොට උපන්තත් උපචති භයං හිතට බයක් ඇති වෙනවා නම් චම්බි තත්තං නමුදා ගැනීමක් ඇති වෙනවා තස්මින් සමයේ මේ මේ ඒ වෙනි වෙලාවක මේ මගේ ಗುಣ ටික සිහිපත් කරන්න කියලා. බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරන්න කියන නිසා භාවනා කරනකොට නිතර බයත්‍රස්ත වෙන ගතිය, ලොමු දහ ගන්න වෙන ගතිය, හිත නිතර මිලාන වෙන ගතිය ඔන්න බුද්ධානුස්සතිය තමයි කලියුත්තේ කියලා <clears throat> ප්‍රයෝජනේ තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවෙම ඒ වගේම භාවනා කරගෙන යන මූල කර්මස්ථානේ වඩනකොට තමන්ට ද්වේෂය ගැටීම හිතවිල්ලක් එනකොටම අපරාධ මගේ මූල කර්මස්ථානේ ගන්න මේ හිතවිල්ලක් ආවනේ කියලා හිතවිල්ලත් එක ගැටෙනවා. සද්දයක් එනකොටම කන පීරි ගෑවෙනවා, හිත ගැස්සිලා යනවා, ඒ ශබ්දයට ද්වේෂ කරනවා. වේදනාවක් එනකොටම <clears throat> මේක නොදකින් නොපතන් නොදුවමකින් කියලා තමයි වේදනාව දිහා බලන්නේ. ඕනෝ විදිහට එනේන අරමුණක් વિશે ගැටෙනවනම් එතන මූල කර්මස්ථානේ තුනී වේගන යනකොට හිත ගැටෙනවනම් මූල කර්මස්ථාන නොදෙනී යනකොට හිත සංසුන් තත්ත්වයටපත් වෙනවනම් ඒක තමයි මේ ද්වේෂී කෘත්‍යය. ආන්න එතකොට මෛත්‍රිය තමයි ඒක අර අල්වල පාරක ජරබරස් ජරබරස් කාලේ යන වර්ණ පරකරත්තවල නිතරම මේ එඳරු තෙල් ටිකක් කරා යනවා. ලීසි සිනේහන කියලා කියනවා. ආන්න එක ටිකක් දාපම අර ජරබස් ටික අඩු වෙනවා. ආන්නේ වගේ තමයි එනේන දේත් එක්ක ගැටෙනවා නු පුද්ගලයොත් එක්ක ආහාරත් එක්ක සීනාසනයත් එක්ක ඉස්තුවත් එක්ක හිතවිලි එක්ක වේදනත් එක්ක සද්දත් එක්ක නැත්නම් අරමුණු නිරස වීමත් එක්ක අන්න ඒකට මෛත්‍රිය යොදන්න සුදුසුයි. ඒ වගේම තමයි යම් වෙලාවක මේ මත් දැන් මේ භාවනා නතර කරලා ගෙදර යන්න ඕනේ. මට මේ පස්සෙත් කරගත්තා කිය ආදි වශයෙන් කල් දමන ගති. පස්සෙන් පස්සට පමා කරන ගති, ප්‍රමාද ගති, කලියුත් කිරීමේ ප්‍රමාද ගතියක් පෙන්වනවනම් නොකලියුත් නොකිරීමේ ප්‍රමාද වෙනවනම් මරණ සතිය මතක් කරලා දෙනවා. මරණේ කොයි වෙලාවෙයි දන්නේ නැහැ කියලා. ඒ වගේම යම් වෙලාවක රාග හිතවිලි. එහෙම නැත්නම් ආසා දේවල් මට මේ දේ මේ භාවනාව නිසා නැති වෙනව නේද? මම ඒ වෙනුවට ඒකට හිත යොදවනම් මට මේ මේ ආර්ථික දේශපාලන වාසි ලබා ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නක කයට දුකක් වෙනවද හිතට හොඳ සැප සුඛභෝගී සැප දෙනවා නම් හොඳයි. මේ රැයට නොකා ඉන්නවට වැඩිය තුන් වේල කාලා ඉන්නේ කොහොඳයි. මේ බිමේ ඉඳ ගන්නවට වැඩිය ආදි වශයෙන් කියලා කල්පනා වෙනවනම් ඒ වෙලාවට ඉතින් අර මේ පිළිකුල සීපත් කරලා අර එන රාග හැඟීම් නැති කරගන්න. ඉතින් අපි හිතමු දැන් මේ අපි මේ කෙරුවා වාගේ මෙතෙක් වෙනකම්ම අපිට මේ එකක්වත් කියලා දෙලා තිබුණේ නැහැ කියයි. කියලා තිබුණේ නැහැ නේද? ඒකනේ කාරණාව. ආන්න එහෙම වෙනවනම් ඒ හතරම වෙනුවට සතියෙන් ওই වැඩ ඔක්කොම කරලා දෙනවා. තමන්ට සම්පාසය නැතු හිත වේලී යන බව දැනගෙන සතියට ලක්ුණොත් බුද්ධානුස්සතියෙන් කරන්න ඕන කෘත්‍ය සතියෙන් කරලා දෙනවා. ඒ වගේම බයක් ඇති වුණා චම්බිතත්තම් තිකස්මක් ඇති වුණොත් ඒක අඳුන ගන්න පුළුවන් නම් බුද්ධානුස්සතියෙන් කරලා දෙන දේ මේ සතියෙන් කරලා දෙනවා. ඒ වගේම අපි කියන විදිහට ඔය ද්වේෂය ඇති වෙලා නිතරම ගැටුම් කියන්නේ හොසලඟින් මැස යන්න බෑ කියන වගේ ගැටුම් තත්ත්ව තියෙනවනේ ඒ වෙනකොට මෛත්‍රී භාවනාවක් ගැලපෙනවා සමතුපක්‍රමයක් වශයෙන් නෝ සතියෙන් ඒ දේ කළ දෙන්න පුළුවන්. සතිය දන්නවනම් මට තියෙන ද්වේෂය කියලා දැනගන්න පුළුවන් නම් කෘත්‍ය කළ දෙන්න. ඒ වගේ තමයි පසුබෑම, පස්සට කල් දාන එක, ප්‍රමාදය, විචරෝම් ප්‍රමාදයට, මදේර ප්‍රමාදයට ලක් වෙන කරුණු නිසා තමයි භාවනා පරියන්කයක් එක දිගට ඉන්න බෑ. චක්මනක් දිගට කරන්න බෑ. හිතාගත් ප්‍රමාණයක් දිගට කහනා කරන්න බෑ. ඕව වෙනවනම් ඒක මේ මරණානුසතියමුත් සමත වශයෙන් අර විදියට වැටෙන්න හදනකොට නැගිටලා දෙන්නවා උදව් කරනවා. නමුත් ඒක සතියට ලක් කරනම් ඔබ සතියෙන් කරලා දෙන්න. ඒ වගේම රාග හැඟීම් ආසාවල් නිසා භාවනා කැඩෙනවනම් ඒක අසුබ භාවනාවෙන් රාගය කඩන්න පුළුවන්. ඒ වගේම මේ සතියෙන් කරලා දෙනවා. එනිසා මේ සතිය කියලා කියනවා හතර වෙනුවටම එකක් කියලා හිතාගත්තොත් ඇත්තටම සතියෙන් අරහා සමානව ඊටත් වැඩියෙන් මේ කෘත්‍ය කරලා තියෙනවා. ඒක නිසා විපස්සනා විශ්ර කරන ඇත්තෝ කැමති නම් චතුරාර්යක උගන්වනවා නැත්නම් නිකන් ඉන්නවා. තම සම්ප්‍රදායන ගුරුවරු නිතරම මතක තියාගෙන ඉඳලා තියෙනවා මෙතෙක් කල මේ විපස්සනා නැති කාලේ සමතේ විතරක් තියෙන කාලේ බොහොම ඉෂමුදින්න රැකගෙන ආපු මේ ක්‍රමය වැකෙන්න දෙන්න නරකයි. ඒකත් බොහෝ කෙනෙකුට උපකාර වෙනවා. සතිය පිළිබඳව හැම වෙලාවෙම යොදා ගන්න බැන්න නම් විකල්ප වශයෙන් මේ හතර යොදාන්න පුළුවන් නිසා මේකත් උගන්වනවා. ඒ නිසා මේ උගන්වන්න නැතුවම බැරි දෙයකට කරන දෙයක් නෙමෙයි. බෞද්ධ භාවයේ පිණිසත් තමන් ළඟ තියෙන උපකරණ වලට තවත් උපකරණ කටලයක් ළඟා කර ගැනීම පිණිසත් කරන්නේ. ඒ නිසා අපිට මේකෙන් මේ සතුටක් දාන්නේ නැහැ කියලා අපිට කිසිසේත්ම හද බලපාඩුවක් වෙනවා කියලා හිතා ගන්න නරකයි. මෙන්න මේ හඳුනා දීමෙන් පස්සේ අපි බලමු මේ එක එක භාවනාවකට මේ බුද්ධානුස්සති මෙත්තා මරණාසුබසති ඒ සතියෙන් තොරව නැත්නම් සතිය පිළිබඳව ලොකු විශ්වාසයක් හෝ පරිචයක් නැති කෙනෙක් කොහොමද ඊවැනි වෙලාවක බුද්ධානුස්සතියෙන් අර කෘත්‍ය කරගන්නේ කියලා. බුද්ධානුස්සති භාවනාව කලින් කියපු විදිහට සම්පහන්සන කෘත්‍යයක් බය චම්බිතත්තං කියන විදිහට ලොමුදා ගැනීම බය වෙනවා උදව් කරනවා. ඒ උදව් කරන්න හේතුව මොකද? ඒ සරුවචන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට වැඩ කරන වෙලාවේදී හිත වට ගන්න කරුණු ඕන තරම් තිබුණා. ගුරුවරයෙක් හිටියේ නෑ අහගන්නට, සේනාසනයක් තිබුණේ නෑ නතරලයින්ට, ශිවසදායකයෝ හිටියේ නෑ දන් දෙන්න, උනන්දු කරවන්න කවුරක්වත් හිටියේ නෑ. උන්වහන්සේට උනේ එකම දේ මේ සසරෙන් ගැලවීමේ අදහස උන්වහන්සේගෙමයි. ඉතින් කාටද කියන්නේ ගිහිල්ලා? ඔක් කරන්න කියලා වැරදුණයි කියලා, පෙරදුණයි කියලා කියන කෙනෙක් නෑ. ඒ නිසා උන්වහන්සේ විඳ බුදුක් ඒ කම්මැලි වීම, එපා කරවීම, හිත වියලි මේ විලාන වෙලා යන ගති වලට උන්වහන්සේ විතර මේ ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම දන්න කෙනෙක් නැහැ. නිසා අපි හිතා ගන්නවා දුක කරදරයක් ඒ වගේ මිලාන වීමක් වියලි බියකී යාමක් එනකොට බුදුහාමරගේ නම සීපත් කරනවා. ඒ වගේම බය සම්බිතත්ත කියන එක ਸਰවඥයන් සඳහන් කරන්නේ හිතේ රාග දෝෂ මොහ තියෙනකන් ඔය කොච්චර වීරකම් පෑවත් ඒක ඇත්තම බයේම ලකුණක් තමයි. වෙනවා යම් දවසක හිතේ රාග දෝෂමෝ නැත්නම් ඒකට තමයි නිර්භය හිත කියලා කියන්නේ. ඒක ඔය බොහොම ලස්සනට ඔය දජග්ග සූත්‍රයේදී විස්තර කරලා දෙනවා. කවුරු කොච්චර අඬහැර පෑවත් ඒ අඬහැර පෑම තුළ ඒ තමන් ගැන තියෙන බය සැක මුසු ගතිය තියෙනවා. මොකද කෙලෙස් ප්‍රවාහය කඩලා නැති නිසා. සර්වඥාන්සේ නිර්භය ප්‍රකාශ කරනවා මගේ නික්ලේශී බව සිහිපත් කරන්න. ඔයත් නික්ලේශී නෑ. නමුත් සිහිපත් කිරීමෙම ඒ ඒ බය තුරු කරගන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා සර්වඥාන්සේ සර්වඥතා ඥානෙ දක්වා රහත් මාර්ගය දක්වා වැඩ කරනකොට මතුවෙන මේ දුෂ්කරතා දෙක තවත් හේතු තියෙනවා දුෂ්කරතා දෙකක් අපි මෙලා ඉදිරිපත් කරගන්නවා ආන්නේ දුෂ්කරතා දෙක ආපුවාම බුද්ධාන බුද්ධානුස්සති වැඩිම පිළිබඳව ඔය සූත්‍ර සාරයෙන් විස්තර කළ දෙන්න පුළුවන් ඒක කරනකොට මේ සම්පාදන කෘත්‍ය සිද්ධ වෙන බය චක නැත්නම් සමුදා ගැනීම තමයි දුරු කරන දේ ඒක සඳහා මතක් කරන්නේ සරුවචන් වහන්සේම සඳහන් කළ දෙනවා සූත්‍ර පිටකයේ සරුවචනන්දගේ 45 අවුරුද්ද පුරා වෙන මොනවාක්වත් වැඩක් කරන්නේ නැතුව දාන වල දන්නෙත් නැහැ පින්න පාත යන්නෙත් නැහැ නෑමක් කෑමක් කරන්නෙත් නැහැ නිින්දක් සැපීමක් කරන්නෙත් නැතුව මුළු අවුරුදු 45 පුරාම දේශනා කරත් සරුවචන් වහන්සේගේ ගුණ කියලා නිම කරන්න බෑ බුදු කෙනෙක් වෙන සීල කෘත්‍ය අතලා අතහැරලා බුදු ගුණ මෙනේ බුදු ගුණ සීපත් කරලා කියන්නේ ගත් ඒ කරන්න බෑ ඒක හරියට මහමුදේ වතුරමයින් හදනවා වගේ වාතයේ තියෙන හුළඟ මේ වායුගෝලයේ තියෙන හුලං මනින්න හදනවා වගේ පොළවේ තියෙන වැලියට ගණන් කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා අපේ මේ පු탁 යන පටු හිතට කවදාකවත් බුදුගුණ සීපත් කරලා ඉවර කරන්න බෑ. ඉතින් අඩුපාඩුව අපේ නැති බැරි කම තිතා උන්වහන්සේ ඒක ගොනු කරලා පෙන්නනවා ಗುಣ නමයකට. ඉතිපි සෝ භගවා ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාර්ථි සත්තා දේවමනුස්සාන බුද්ධෝ ඔන්න ඔය නමයට පිටු කරලා තියෙනවා ඒ නිසා අපි යම් විදිහට මේ නමේ ආශ්‍රය කළොත් මේ බුදු ආනන්දර කරන ලද රකම දාරුවක් නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ නමේ ඇතුළත ඔක්කොම වගේ ಗುಣ ගැනෙනවා නමුත් අපිට අමාරුයි ඒක 100ට 100ක්ම රස වෙන්නේ ඒ මොකද අපේ හිතේ තියෙන පටුකම් නිසා කෙලස් නිසා ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න තියෙන භාවනා කිරීමක් වශයෙන් ඒ මේ නමයේ අර්ථ සාමාන්‍යයෙන් පාලි අර්ථයේ තේරුම් අරගන්න. මොකද්ද මේ මේ මාගේ භාග්‍යතුන් වහන්සේ අරහත් නම් වනසේක කියන්නේ මොකක්ද? සම්මා සම්බුද්ධ නම් වනසේක කියන්නේ මොකක්ද කියලා ඒක සාමාන්‍ය ඕනෑම බුදුගුණ භාවනා පොතක ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය එව්වා මේ පරියංගකට යන්න ඉස්සෙල්ලා අර්ථ දැනගෙන තියෙන්න ඕනේ. පරියංගයට ගියයි කියලා හිතමු. සමත පූර්වාංගම විපස්සනා කරන යෝගාවචරයෙන් නම් පරියංගට ගිහිල්ලා ඉස්ලාම් තෙරුවන් සමා කර ගන්න. ඒ කියන්නේ ආගමික ස්ථාන කියලා වන්දනා කරලා තෙරුවන් සමා කරනවා. ඊගාවට බින්දීම කරනවා. අනේ මම මෙතෙන් එනකම් මම තනුව වැඩි දෙමව්පියන්ටත් මේ පතපොත කියලා දුන්නේ නැත්නම් දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මේ ස්ථාන ඇති කරපැත්තන්ට කියලා පින්දීම කරනවා. ඒ වගේම පින් අනුමෝදන් වීම කරනවා. මේ බුද්ධ ආදී උත්තරනාසලා විසින් කරන ලද මේ පින් මටත් මේ කටච්ච කරගෙන යන්න දහියක් වේවා කියලා. ඉකල්ලිලා තමන්ගේ සීලය ආවර්ධනය කරනවා. මම මෙතෙන්ට ආවේ හම්බෙන්නේ නෙවෙයි. ඒකට සූදානම් වීමක් වශයෙන් මගේ කාය වචන දෙක පිරිසුදු කරගෙන තියෙනවා. සීලය ආවර්ධනය කරලා කාය ජීවිත දෙක පූජා කරනවා. මගේ මේ කයත් මගේ මේ ජීවිතයත් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආර්ය මහා සංඝ රත්නයේ පූජා වේවා කියලා මේ මුල් ටික තමයි අපිව සාමාන්‍ය සම්ප්‍රදාන කුල සමතමේ ක්‍රමයට පූර්වකෘත්‍ය කියලා කියන්නේ. අන්න ඊට පස්සේ දැන් උනාර දන්නා වූ බුදුගුණ පිළිබඳව හදාarලා දන්නා වූ ඒ ඉතිපිසෝ පාඨාව ඉතිපිසෝ පාඨය නවගුණ පාඨය අපි හිතින් සජ්ජායනා කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ බුද්ධම්ම සාර්ථී සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති. ඊකල ඉස්ලාමයේ පාඩ පාඩම් කරලා නැත්නම් සජ්ජායනා කරලා එක එක අර්ථ ගන්න. මොකක්ද අරහං කියන්නේ? මොකක්ද සම්මා සම්බුද්ධ කියන්නේ? එතකොට අර හිත අර පූර්ව කෘත්‍යයෙන් හදාගත්ත හිත ක්‍රමක්‍රමයෙන් අර බුදු ගුණයට බැහැ ගන්න. ඉතින් මේ නමයම හිතට දැම්මට පස්සේ දන්න අර්ථ අනුව Tamange චරිතයට ගැළපෙන එක ගුණයක් වඩා ප්‍රකට වෙටෙන්න පටන් ගන්නවා. අන්නේ ගුණය තමයි අපි භාවනාව සඳහා යොදවන්නේ. එනිසා ඉස්ලාම නවගුණ පාඨයේම අරගන්න. අරගෙන හිතට ලොකු වැඩක් පාර දෙන. ඒකට හිත කීකරු වෙනවා. කීකරු වුණාට පස්සේ එක ගුණයයි මෙනෙහි කරා. ඉතින් ඒකදී මගේ පුද්ගලික අදහස වුණේ ඒ බුදු මේ භාවනා කරන්න ඉස්සර වෙලා සතිය පිටවන්න ඉස්සරලා මගේ තිබුණ මේ හේතුක්කාර වැඩ. මොන්නම දිනෙක කිවරකට අහන්න නැතුව ශිල්පද කඩමින් ලෝකෙට සිල්වතෙක් වගේ පෙනී හිටමින් මේ කරන ඡණ්ඩපරුස නැත්නම් මටම මම වංචා කරගන්න ඒ ක්‍රමයේ ඉඳලා මෙවැනි සතියක් පිටවන්න උනාට පස්සේ බුදුරජාන් වහන්සේ කෙරෙහි අවුරුදු 2500 කට ඉස්සෙල්ලා පහළ වෙච්ච උතුමන් වහන්සේ නමක් වෙනුවෙන් කිසිම පුදුමාකාර චරිත වෙනසක් ඇති වෙනවා. ඒකේ තේ දවසවල පේනවා, දන්නවා. අනිත් ඒ වගේම තාම අඩුපාඩුකම්, ඒ කියන්නේ හැදෙන හැටි පේනවා. ඉතින් ඒකට මට කල්පනා වුණා මේ අවුරුදු 2550කට පස්සේ නැත්නම් ඒ කාලේ 2500ක් 2500 20 25 වගේ කාලේනේ. ඒ වෙනකොට උන්වහන්සේගේ මේ ධර්මයේ බලපෑම මං වගේ මේ මේ කිසිම දෙයකට ආණ්ඩුමට්ටු කරන්න බැරි හිතක් සහිත අම්මුම අමු ගිහියෙකුට බලපානවා නම් උන්වහන්සේගේ මගේ මේ පුරුෂ පුරුෂයන් দমনය කිරීම අච්චර ඈත රටක ඉපදිලා අවුරුදු 2000 2007 2000 ගානක ඈත ඉපදිලා අවුරුදු 2000 ගානට ඉස්ලා ඉපදිලා මට මේ බලපෑම් කරන්න පුළුවන් නම් උන්වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේගේ සිවුර හේවනල්ල යටට ගියා නම් කොච්චරනම් පුරුෂෝ দমনය වෙනවද? ඉතින් මේක දකිනකොට මට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අනුත්තර වූ පුරුෂ ධම්ම සාර්ථි ගුණයේ ඒ මොකද ඉස්සර මට පේන්නම තිබුණේ කවුරු හරි මාව හසුරුවන්ට හෝ කීකරු කරන්න ගත්තොත් හොඳින් හෝ නරකින් ඒ කියන දේ කඩනවා කඩනවාමයි. අර්ග කරපන් කිව්වොත් නොකරනවාමයි. ඒක තමයි විනෝදාංශය. ඉතින් නමුත් මේ බුදුචාන් වහන්සේ පේන්නේ නැතුව එහෙම නැතුව වෙන කිසිම වරදණ්ඩයක් පනවන්නේ නැතුව කිවිතක් ගන්න නැතුව මේ කරපේක දකිනකොට මට හිතුණා මොන විදියට උන්වහන්සේ ඇසුරේ මේක තියෙන්නද කියලා. ඉතින් ඒක තමයි මම නිතරම සිහිපත් කරන්නේ උන්වහන්සේ පුරුෂ ධම්ම සාරතය. ඒ කවුරුත් මට කියන්න ඕනේ නැහැ. මගේ ඇති වෙච්ච නැමිල්ල මට තේරෙනවා. ඔය පොත් කියනකොට ඕගොල්ලන්ට ඒක හම්බ වෙන එකක් නෑ. මේ මතක් මම මතක් කරේ මට වෙච්ච සංගතියක්. පොත්වල හුඟා කරලා විස්තර කරන මේ අරහං ගුණය. අරහං කියලා කියන්නේ සුදුස්සක්. අරහ කියන පදේ තේරුම සුදුස්සක්. ඒ සුදුසුකමට හේතුව උන්වහන්සේගේ පිවිතුරුකම. හරි පිරිසිදු කලවමක් නෑ. මාත්තු නෑ. පිරිසුදුයි. ඒ පිරිසුදුකම ඇති කිරීම සඳහා උන්වහන්සේ දන්නවා මම පටන් ගත්තේ කලවමෙන් බව. කෙරුවේම ඒ කලවම දෙපැත්තට අයින් කරලා හොඳ පිරිසුදුවක් ඇති කරගන්න එක තමයි කෙරුවේ. දැන් අපි දන්නවා කුණු මේ මඩ වතුර සහිත වතුර වීදුරුවක් හොඳට කලත්තු කරලා කලත්තු කරලා වතුර වීදුරුට දාලා කලත්තු කරලා කබඩයක් උඩින් තිබ්බහම ටික දවසක් යනකොට අර මණ්ඩි මිදිලා මිදිලා මිදිලා මිදිලා උඩ මහා පැහැදිලි පිරිසුදු ගතියක් එනවා. <coughs> මේක <coughs> උඩ වතුර ටික බොන්න පුළුවන් තරමට ඉවරයි. ආයෙ කලවම් වුණොත් ආයෙතර බොර උඩට ගිහිල්ලා මොන වතුර මඩ වතුර වෙනවා. ආන් මේ වගේ එකම දෙයක් බොහෝ වේලා tempat වෙන්න ඇරියොත් අනිවාර්යයෙන්ම කොටහින් කොටද පිරිසිදු වෙන එක උනාසේ දකපු දෙයක්. ඒ නිසා එකම අරමුණකට හිත දැමීමන තමයි භාවනා කරනවා කියලා කියන්නේ. දැන් මේ බුද්ධානුස්සති භාවනා කරනවා කියලා බුදුහාමරංගේ අරිහත් ගුණය සිහිපත් කරගෙන එයින් අදහස් වෙන්නේ පිරිසුදු වීමයි, සුද්ධපත්තරපත් වීමයි. ඒකට හේතුව පිවිතුරුකමයි. මාගේ සරුවත් යනහන්සේ වගේ පිවිතුරු මනසක්, පිවිතුරු වචන ඇති, පිවිතුරු ක්‍රියා ඇති උත්තරයන් වහන්සේ නමක් අන්නේ පිවිතුරු බව සිහිපත් කරන එකෙන් විතරක් මගේ හිත පෙඟුනොත් හිතනන්නතර වෙන්න දෙන්නේ නැතුව හිත වේදනාවට යන්න දෙන්නේ නැතුව සද්ද වලට යන්න දෙන්නේ නැතුව එහෙමනම් පිවිතුරුකම මට ටිකෙන් ටික මොහොදු වෙයි. ඒක නිසා ඉඳගෙන බුදුහාමරගේ අරියත් ගුණය නම් වූ පිරිසුදු බව සිහිපත් කළා අරහං අරහං අරහං කියලා කල්පනා කරනවා මේ අරහං කියන පදයෙන් තොරව කිසිම දෙයකට හිතට එන්න දෙන්නේ නැතුව. ඒකෙන් මගේ හිත පිරුණොත් ඒක මගේ හිත පිවිතුරු කරනවා. ආනේ අදිස්ථානය අරගෙන හොඳට පාඩි වෙලා මල පහන පූජා කරලා ඉතින් පූර්වක්‍ෘතිය කරලා ඉන්න කෙනානේ. ඒ බුදුගුණ මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට යම් විදියකට හිත විනාඩි 4 5 6 7 අර බටහිර බාහිර බාධා නැතුව හිතවිලි වේදනා සද්ද නැතුව කම්මැලිකම් මොනවාක්වත් නැතුව දිගට මෙනෙහි කරන මෙනෙහි කරන යන්න පුළුවන් නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වාගේ නැත්නම් තමන් ළඟ බුදුහාමුදුර වැඩ ඉන්නවා වාගේ හොඳට තේරෙන්න පටන් අර ගන්නවා ඈත තිබුණු හැතැම්ම 2000 ගානකට ඈත සිදුවෙච්ච දේ අවුරුදු 2500 ගානකට ඈත සිදුවෙච්ච ටික ටික ටික ටික ලඟ වෙන ගැටයක් එනවා තේදවත් ගැටයක් එනවා ආනේ තෙදක තියෙනවා නම් තමයි අපිට හිතා ගන්න පුළුවන් මේ බුද්ධානුස්සති වැඩ. ඒකෙන් තමයි අර මිලාන වෙච්ච විලා මේ වියකී ගිය හිත පණ ගහලා ගන්න. ආනේ විදිහට කරනවා නම් මේ පිරිචි ගතිය එනකොට කවදාකවත් අසරණ ගතියක්වත් අනාථ ගතියක්වත් වෙන්නේ සසරණ සනාථ ගතියක් වෙන්නේ. ඕනෙම දෙයකට සූදානම් වෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙන පටන් ගන්නවා. කෙසේ නමුත් මේ මයි මේ බුද්ධානුස්සති භාවනාව කොච්චර කරත් කවදාකවත් අර්පණ සමාධියකට යන්න බෑ. මොකද හේතුව බුදු ගුණ අනන්තයි. හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට කී කරුවීම් පමණයි සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා උප්පරිමේට ගියොත් ඒක උපචාර සමාධියට යනවා. උපචාර සමාධියට යනකොට නම් හොඳ හිතේ දිෂ්ණයක් එන්න පටන් ගන්නවා. උපචාර සමාධිය ලා අවස්ථාව තුන යාන්තමට එන අවස්ථාව. එතකොට වහගෙන හිටියත් ඇස් දෙක Tamanට හොඳට හුරු දැකලා පුරුදු බුද්ධ රූපයක් එහෙම නැත්නම් බුදු පිළිමයක කෑල්ලක්. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනෙන්න පටන් ගන්නවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ තාම හිතේ කලස් වෙලා නැහැ. යම් වෙලාවක ඒ අවධිය පහු කරා නම් තමයි නිකන් සාමාන්‍ය හුදු ආලෝකයකට ඉඩ දීලා අර සටහන් නැතුව යනවා. නිසා හුඟක් වෙලාවට බණ භාවනා කරනකොට ඒ බුදුරුව පේන එක ස්වභාවිකයි. එහෙම නැත්නම් කියනවා Taman දැකපු හොඳම බුද්ධ රූපයක චිත්‍ර රූපයක් මවාගත්තත් ප්‍රශ්නකුත් නැහැ. නැත්නම් බුදු පිළිමයක් ඉස්සරහින් ඉඳගත්තත් ප්‍රශ්නයක් නැහැ. ආන්නේම කරනකොට නමුත් ඒවා පේනවා නම් ඒ කියන්නේ හිත තාම මේ දඬුවට අල්ලගෙන ඇවිදින බබෙක් වගේ තනියම ඇවිදින්න බෑ. හොඳ උපචාර සමාධියට ආවනම් ඒ රූප පෙනිලි මොනවත් නැතුව හරියටම අරහන් කියන ගුණෙ හිටනවා වෙන හිතිවිලි වලින් කලවමක් නැතුව මාත්‍යක් නැතුව හිත පිවිතුරු වුණා නම් මේ අරහං කියන ගුණය එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ බුදුහාමරගේ එක ගුණයකින්ම හිත පිරුණා. වෙන දේවල් වලින් මාත් වෙන්නේ නැති වුණා නම් අපිට මේ වාගේ එකලසක් ගුණයක් එනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඒ සුසුද්ධ సంతානෙ කොහොම තියෙන්නද? එතන බුදුගුණ මෙනේ කරන ස්වාමීන් වහන්සේලා උදම්මලා තිනේ අහෝ සුසුද්ධ సంతාන. බුදුජානකගේ సంతානෙ මොන තරම් පිසිදුවක්ද මේ මම මේ විනාඩි දෙක තුනක් භාවනා කරලා මට මේ විදිහේ ගුණයක් විශ්ණයක් දෙයක් එනවනම් අනේ ඒ සුසුබ්බ సంతානයි කියලා අපිට යම් ආකාරයට අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන තාලට කරන්න කරන්න කරන්න අර කැර දිශ්ණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අර ඒකට අදාළ තව ගොඩාක් ඉතින් එක එක ස්වාමීන් වහන්සේලා සූත්‍ර වලින් එක එක දේවල් ඉදිරිපත් කරලා යෝගාවචරින්ගේ <clears throat> මනදල සපුරන්ට කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මේ බුරුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට නිතරම කියන දෙයක් තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. තමන් වාසී ඉස්සල්ලාම ඒ සංසාර සාගරයෙන් ඈතර වෙලා තරණය කරලා තරණය පිනිස අන් අයගේ තරණය පිනිස දේශනා කරපු උතුමන් වහන්සේ නමක් කවදාකවත් මේ තමන් නොකරපු නොදන්න දෙයක් අනුන්ට උගන්වන්නට ගියේ නැහැ. ඒ වගේම තමන් ඊතර වෙලයි අනුන්ට කියන්නේ. ඒ කියන්නේ බුද්ධහම්බොත ඉසාමි කියන ගාථාවෙන් බෝධි සම්භාර පිළිවේ මම බුදු වෙමි බුදු කරවන්නේ. බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචේ පරේ මම මිදෙන්නෙමි අනින් මුදවන්නෙමි ඒකම තමයි ඔය චුල සත්‍යක සූත්‍රයේ සඳහන් වෙන්නේ තින්නෝසෝ භගවත් තරණාය ධම්මං දේශී තමන් වශයෙන් වහන්සේ වශයෙන් තරණය වෙලා ඒකට වෙලා අනික් අයට තරණය පිණිස ඒකට ගොඩේ ඉඳගෙනද බණ කියන මුත්තෝසෝ භගවා තින්නෝසෝ භගවත් තරණාය ධම්මං දේශී තමන් වහන්සේ වශයෙන් මේ මිදිලා මුත්තෝසෝ භගවා මෝදා මෝදාය මෝදනීය පිණිස මිදීම පිණිස බණකි. තමන් වහන්සේ ඉස්සලා මිදිලා මෝචනය වෙලා තම අනුත් අයට මෝචනය පිණිස බණකි. ඒ වගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශී. තමන් වශයෙන් සම්පූර්ණ පිටුනන් පෑමකට ලක් වෙලා අනික් සියලු දෙනාටම පිටුනන් පෑම පිණිස ධර්ම දේශනා. ඕක කියනකොට නම් කට්ටිය ටිකක් බයයි. බුදුහාමරගේ නිබ්බාණය ගැන කැමති නම පරිනිබ්බාණය කියනකොට හොක් කාලා එනවා පපුව අපෝ බුදුහාමරෝ අපවත් උනායි කියන. ඉතින් ඒක නිසා අපි නිවන් දකින්න කැමති. හැබැයි අපි පරිනිර්වාණයට යනවායි කියලා කිව්වොත් එහෙනම් ගෙදර ගිහිල්ලා කියලා කට්ටියට කියලා බෝතල් ලියලා එහෙම එන්න ටිකක් පමාර වෙනවා. නමුත් හරි ලස්සනට මේ සත්‍යක සූත්‍රය සඳහන් කරනවා පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේශේති. ඒ නිසා කවදාකවත් විපස්සනා භාවනාවකින් තොරව සමතේ කොච්චර කියලා පැමිණියා. ඔය වචනේ කියනකොට නම් සහලවනවා. මේක නිකන් හරියට මේ ප්‍රභා කරන්නේ මේ කුඹ බැනගෙන පණින්ද ඒ සිව් මේ මේ මොකද්ද කියන්නේ මේ සිව්සයිඩ් බොම්බි. නැත්නම් මරාගෙන මැරීමට උගන්වන්නීමක් නෙමෙයි මෙතන කරන්නේ. මමත් මැරෙනවා උඹලත් මැරියල්ලා කියනවා වගේ කතාවක්. විපස්සනාකින්තරෝ මට ලොකු සැකයක් තියෙනවා. කාට හරි ඒක බය නැතුව කියන්න පුළුවන්. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. මාගේ ඒ භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ පරිනිර්වාණයට කියලා කෙලෙස් සම්පූර්ණ පිරිනිවීමකටපත් වෙලා අපිට කෙලෙස් පිරිනිවීමටයි මේ කතා කරන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඔය සුද්ධ සමතේ ඉඳගෙන ඔය බුද්ධානුස්සතිය පढ़නකොට ඒ අර වගේ ගැඹුරකට අත තියලා අනුසය කෙලෙසුත් අයින් කළා මම මේ නිවන් දකින්නයි කියන එක නැතුව ඒ ඊට මැද අතරමැද પરමාර්ථක ඉඳලා බණ කිය මේ භාවනා කරනවනම් ඒ වගේ ගැඹුරකට යන්න බෑ. නමුත් චූලසත්තක සූත්‍ර වගේ කියලා කියන්නේ පැහැදිලිවම ත්‍රිපරිවර්තයේම අදාළ දේශනා කරපු ධර්ම දේශනාව මේ හැම දෙයක්ම තමන් වහන්සේ කරලා අවසානයේ නිවනටපත් වෙලා නිවන පිළිබඳ කතා කරයි කියලා. ඒක නිසා අර විපස්සනා කරන කෙනාට නම් ඒක කියනකොට අනික් අයට වඩා හොඳ විරෝධාර ශක්තියක් ඇති වෙලා තියෙනවා. උන්වහන්සේ මාගෙට වැඩේ කරලා මාගෙට වැඩේ කරන්න කියන කෙනෙක් නෙමෙයි 100%ක්ම වැඩේ කරලා අනික් අයට කියන කෙනෙක්. ඒ නිසා බුද්ධානුස්සති භාවනා ඒ විදිහට කටයුතු කරනවා නම් මේ බුද්ධලයා සතියේ ආරක්ෂාවෙන් තොරව සතිය පිළිඳ හැකීමකින් තොරව කෙරුවොත් අන්න වගේ ගැඹුරට ගැඹුරට යනකොට සැක උපදිනවා. නමුත් හොඳට සතිය හොඳට වීර්යය සහිත නම් පරිණිරවාණය කියන එක ඉච්චර අමාරුවක් නෑ. දැන් වුණත් ඔය මේ ඉන්දියාවේ ඒ සංවේදනීය ස්ථාන හතර වඳින්න කරන්න ගියාම ඒ මේ පිරිනුවම් මංචකේ දකින්නට බොහෝ දෙනෙක් එතන හාමුදුරු කීප දෙනෙක් ඉන්නවා අඬන්ටම කැප වෙලා. හරියට සිවුරු පූජා වෙනවා ඒ හාමුදුරු ගාවට. දීපාන්දර ගියාම හැන්ද වෙනකන් අඬාගෙන මූණින් එතනටලා ඉන්නවා මොකද බුදුහාමුදුරු පිරිනුවම් පෑවයි. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මගේ බුදුහාමුදුරුවෝ පිරිනම් පෑව අපිට පිරිනම් පෑම් පිළිබඳ ධර්ම දේශනා කරන්න කිව්වයි කියලා ඒකේ යත්තන්න බෑනේ නොකිය යුතු නොකලමනා දෙයක් විදියට. නමුත් විපස්සනා කරන කෙනා නම් තමන්ගේ පරමාර්ථ ඒකාන්තෙම නිවන නම් එතකොට තේරෙනවා සරුවචනාංශ මේ මූනිච්චාවට කරන වැඩක් නෑ. උන්වහන්සේ කරලා තමයි මේ කියන්නේ. ඒ නිසා මේ බුද්ධානුස්සති භාවනාවෙම හොඳට කරනවා නම් බයක් එනකොට, දුමුදහ ගැනීමක් එනකොට, සම්පාංශන එනකොට ඒක පුද පුදයක් නේ. මාරේ ඇවිල්ලා දීපන් ඕක මට කියනකොට කිව්වා හොඳයි අරගන්න අපි ඔක දීලා තියෙන්නේ. එතකොට අල්ලන්න දෙයක් නැත්තේ නෑ. ආනේ විදිහේ මේ බුද්ධානුස්සතිය පුදුමාකාර තෙදක් එන්න පටන් අර ගන්නවා. හරියට මේ විපස්සනා පැත්තට බර කරලා කරනවා. නමුත් මේ බුද්ධානුස්සති භාවනාව කියලා බොහෝ විට කියලා දෙන්නේ අර සමතියට බර වෙච්ච කොටස. ඒක නිසා මේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දීසිච්ච වගේ දේවල් වැඩි එලි දකින්න එකක් නැහැ. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ වැඩේ වගේ නිවනකට යොමු වෙච්ච පරිනිර්වාණයට යොමු වෙච්ච දෙයක් නම් අපේ ਸਰුවචන්නාහිගේ පරිනිර්වාණය තමයි ශ්‍රේෂ්ඨම අවස්ථාව. උන්වහන්සේගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨම අවස්ථාව පරිනිර්වාණය. ආහන ඒකට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ කියන එක හිතට වද්දා ගන්න. එතකොට ওই පුංචි පුංචි බය පුංචි පුංචි ලොමු දා ගන්නේ ඉන්න දෙයක් නැත්තේ නෑ. හොඳයි. අපි මේ ටික තමයි බුද්ධානුස්සති භාවනාදී කළ යුත්තේ කියලා දන්නවනම් නැත්නම් ඒක යන පුරුණ අවසානයේ මේ මේ උපචාර සමාධියට පමණයි කියලා දන්නවනම් හිතා ගන්න ඕනේ එතෙන් ඇවිල්ලා පුළුවන් ඕනේ නම් ඒ ආනාපාන සති භාගයේ භාවනාවකින් සමතේ දිගට වැඩන්න පුළුවන්. ඒ නැත්නම් මේ විපස්සනාට හරවන්නත් පුළුවන්. සමහර විටක වඩන ලද ආනාපානසති චතුත් අධ්‍යාන වගේ තී නැත්තන්ට නම් නැත්තම් අනිකුත් ඔය දෙකකින් ලදන සමාධිය තියෙනවනම් බුද්ධානුසු භාවන හරිය ලේසි. මොකද එතකොට අර සමාධිය තියෙන නිසා ඒකට හිතුව දන් තේසි අපි ඉස්ලා කතා කරේ කිසිම ඒ විදිය වඩන ලද හුරුවක් නැති කෙනෙකුට බුද්ධානුස්තිස වඩ නැහැ. අපි දැන් යනවා මෛත්‍රී භාවනාව ගැන කතා කරන්න. බුද්ධානුස්සතිය වඩන්නේ සම්පහන්සන කෘත්‍යයටයි ඒ වගේම බය නොමුදා ගැනීම නැති කරන්න වගේම මෛත්‍රී භාවනාව යන්නේ ඒ ද්වේෂය කියන රෝගෙට බේතක් වශයෙන්. ඒක නිසා භාවන දැන් මම මෙතකල් භාවනා කරපු කෙනෙක් තමන්ගේ භාවනා දිහා හැරලා පව බැලුවොත් ඒ තමන්ගේ ආනාපාන සතිය හෝ පිම්බි මහැකිලිම හෝ සක්මන් භාවනාව හෝ එදිනදා වැඩ කරනකොට ඒ භාවනා නිසින්ින්ද වඩාගෙන යන්න බැරි වුණේ නුරුස්නා ගති නිසානම් හැපෙන ගති නිසානම් ගැටෙන ගති නිසානම් ඒක සමහරලාට ඒක තේරෙන්නේ නැහැ එහෙම දෙයක්. මුත් හිතෙන්නේ මේ වැඩේට කරන්න මම මෙච්චර වියදම් කරන මෙච්චර නිවාඩු දාගෙන මෙතෙන් ආවා. ඒ ආවත් මෙතෙන් ඇවිල්ලා කවුරු හරි මට කරදර කරනවා. ඒ ආවත් මට අවශ්‍ය විදිහට මේ සීනාසන පහසුකම් ආහාර පහසුකම් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් සද්ද වෙනවා ආදි වශයෙන් හැම වෙලාවෙදී මේ නුරුස්නා ගතියවට ඒක දෝෂයක් වශයෙන් කෙලෙසයක් වශයෙන් පේන එක පේන්නේ අනුන්ගේ දෝෂයක් වශයෙන්. නමුත් ඒක හොඳට විස්තර කරලා බලනකොට කොහොම වුණත් Taman හිතේ තියෙන්නේ ද්වේෂ පදනම. ඒ ද්වේෂ පදනම එනවනම් අනිවාර්යයෙන්ම එවැනි කෙනාට ඒක ද්වේෂය ද්වේෂයක් වශයෙන් දැන ගැනීම තමයි ධම්මානුස්සතිය කියලා කියන්නේ සතියෙන්. එහෙම නැත්නම් ඊට වැඩිය ලාමක මට්ටමින් ඊට වැඩිය සමතෝපක්‍රමයක් වශයෙන් මේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව කියන්නේ අර කල්වල පාරක් යන බර කරත් එකට ලිහිසි දාන එක. ඒකට සියෙන් පාලියෙන් කියන්නේ සිනේහණිය කියලා. අපි හොඳට වේලිච්ච නැත්නම් යාකරණ කරපු කාමරයක තියෙන කඩදාසි ටිකක් අරගෙන ඒකට ඇතිල්ලුවොත් ඒ දෙක කසකස කසකස ගාලා සද්දයක් ඇහෙනවා. කඩදාස් දෙක ඇතිල්ලීමේ කසකස සද්දයක් එනවා. මොකද ඒව ඔක්කොම වෙයිලා තියෙන නිසා. නමුත් ওই දෙක මැදට පොඩ්ඩක් වතුර ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි දාලා ඇතිල්ලුවොත් අර සද්දේ කසකසේ නැතු වෙනවා. ඒ වගේ තමයි අර කරත්තේ එකිනෙක ගැටෙනකොට ඇති වෙන මේ මේ ගැටුමයි උණුසුමයි අර සිනේහනේ දැමීමෙන් නැති වෙන නිසා මෛත්‍රී භාවනාව කියන සිනේහනේ කියලා. දෙන්නෙක් එකතු වැඩ කරන දෙන්න අතර පරස්පර විරෝධී මත එනවනේ ওই දෙක මැදට පොඩ්ඩක් සිනේහනේ කෙරුවට පස්සේ අර කෝසාව නැති වෙනවා. ඒ වගේම ආනාපානය කරන යනකොට ශබ්දයක් ඇහෙනවා. කේන්ති යනවා. ඒ කේන්ති යනකොට වඩන ලද මෛත්‍රිය තියෙනවනම් ඒක ඉවසා දරා ගැනීමේ ශක්තියක් තියෙනවා සතිය නැතත්. ඒක සඳහා අපි හුඟක් වෙලාවට මේ මෛත්‍රී භාවනාව අද අර කලින් කරපු අර එක විදියක සමතේට පමණක් නැතිලා විපස්සනාව සම්පූර්ණයෙන්ම නැති මේ පාළු වෙච්ච කාන්තාරයක් වඩපත් වෙච්ච ලෝකයේදී මෛත්‍රී භානාව උගන්වලා තියෙන ක්‍රමයේ ගාක් වෙලාට උගන්වන්නේ සියලු සත්‍යෝ සූපත් වෙත්වා කියන පළල් මෛත්‍රිය ගැන. නරක නෑ ඒක ආගමික තමයි ඒක ධාර්මික තමයි. ඒ මොකද හේතුව අපේ හිත එහෙම නොවුනා නම් ගාක් ද්වේෂ හිතවිලි වල පරුස වචන වල සම්පප්පලාප වල කේලම් වල බොරු වල රැවටෙනවා. ගැළතෙනවා, කෙලස් කරනවා. නමුත් ඒ වෙනුවට අපි නිතරම සීපත් කරනවා මේ සීල සත්‍යෝ සූපත්ත්වා කියන අදහස හෝ එතකොට අර නරක දේවල් වලට යන්නේ නැති නිසා කාමාවචර කුසල් වගේක් සිදු වෙනවා. නමුත් මේ මෑතකදී මේ බුද්ධ ආගමේ විශේෂම විපස්සනා මත උනාට පස්සේ උග දිනේකට ගැම්මක්, තෙතමනයක්, ධෛර්යයක් ඇති වුණා. ධ්‍යාන වඩන්න පුළුවන්, මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ සඳහා අපි සැලසෙමු කියලා. ආන්න එතකොට මේ මෛත්‍රියට 50ක් ආවා. කාමාවචර කුසල් සඳහා නෙවෙයි රූපාවචර ධ්‍යාන සඳහා මෛත්‍රී කරන්න පුළුවන් කියලා. ඒතකොට පොත පෙරලා බලනකොට පෙන්වනවා සියලු සත්‍යයන්ට මෛත්‍රී කිරීම අර වගේ රූපාවචර ධ්‍යානයකට තරම් සමාධියක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒකේ විශේෂ පුළුල් නිසා කවදාකවත් ඒකේ සමාධියක් වෙන්නේ නැහැ. හැබැයි අකුසල් නොවීම සිදු වෙනවා. ඉතින් එහෙම තියෙන කෙනෙක් රූපාවචර ධානයකට ගැලපෙන විදිහට මෛත්‍රී වඩන්නේ කොහොමද කියන එකයි අපි මෙවැනි ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වී යුත්තේ. ඇත්තට මේක විසුද්ධි මාර්ගය වගේ සම්පූර්ණ සම්ප්‍රදාන කුල තේරවාද පොත්වලත් සඳහන් වෙනවා. ඒ සඳහා වෙන්නන වෙනස තමයි ඉස්සෙල්ලාම රූපාවචර ධානයකට වැඩ කරන කෙනා නම් ඉස්සෙල්ලාම මෛත්‍රී වැඩි යුතු තමන්ට. තමන්ට තමන් එක්කවත් මිත්‍ර වෙන්න බැරි කෙනෙකුට කවදාකවත් එහෙම කෙනකින් අනුන්ට මිත්‍රත්වයක් නියම මිත්‍රත්වයක් නයිසાર્ගික මිත්‍රත්වයක් ඇති කරන්න හැප්පී කියලා හිතන්න අමාරුයි. නමුත් කරනකොට නම් පේන්න තියෙන්නේ අනුන්ට මෛත්‍රී කරන එක ලේසි. ඒ නිසා හුඟව දෙනෙක් කරනවා. ඔය අපිට පාළි උගන්නපු මේ වීර වීර කොමාත්‍යා. එයා අපිට ඔය මිත්‍යානිසන්ත සූත්‍ර සහ මෙත්තානිසන්ත සූත්‍ර කියන දෙක උගන්වුවා මීටිකට එන්නේ ඉස්සලා මම ඒ පාලි පන්තියට ගිය වෙලාවේ. ඉතින් යා කියනවා ඒ යාගේ අත්තම හැමදාම මේ හැන්දාවට ඒ සීල සත්‍යෝ සූපත් වෙත්වා කියනවා. ඒක ලොකුවට හයියෙන් කියනවා. ඒක කවදාකවත් නිවැරදීම කියන වචනයකුත් තියෙනවලු. හයියෙන් සීල සත්‍යෝ ඉතින් දස දිශාවලට කියලා අල්ලපු gedara පරට්ටි ඇර. ඒක කියනවමලු. ඔක්කොම ඊළු සත්‍යෝ සෝපත් වෙලපා අල්ලපගෙදර පරක්ටි යන්නේ. මේ මාතේ කිව්වලු ඒක මේ ගැලපෙන්නේත් නෑ ආන එකත් උද නෑ. ඒක බෑ කියනවලු ඒක කරන්න බෑ ඒක සීපත් වෙනවමයි ඒක සීපත් වෙන ඒක මගාරවල තමයි මයිටි කරන්නේ. ඕක තමයි මේ Tamanටත් කරන්න බැරිකම. මොකද අපි අපිත් එක්ක විතර අවංකව බැලුවොත් නොදන්න තැනකුත් ද්වේෂ කරන වෙන තැනක් නැහැ. ඒ ද්වේෂයට අපි කියන්නේ විභව තණ්හාව කියලා. භව තණ්හාව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන ආසාවයි මේක දිගට පවත්වන්න තියෙන කැමැත්තයි. කාම තණ්හාව කියලා කියන්නේ මේකට අවශ්‍ය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. භව තණ්හාව කියන්නේ මේක දිගට පවත්වන්න. නැත්නම් මේ අපේ වංශේ පවත්වන්න, අපේ කුලේ පවත්වන්න, අපේ සම්ප්‍රදාය පවත්වන්න. විභව තණ්හාව කියලා කියන්නේ ඒකට ඇති ද්වේෂය මම මේක වහකල මැරෙන්න. මම සීජීවනසා ගන්නවා. ඒකලෙල මම වෙන එකක් ගන්න ඕනේ කියලා ඔන්න ඔය මරණ චේතනාව ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා තමයි යෝකට රෙස්ට් එකේ කියන්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒක නිසා එහෙම කෙනෙකුට මේ තමන් කරේ තමන්ගේ අත දිග තියෙන මේ ද්වේෂ අනුසය නැති කෙනෙක් නැහැ. නමුත් ඒක හුඟ දෙනෙක් කැමති නැහැ. එහෙම එකක් තියෙනවා කියලා පිළිගන්න. අන්නේ වගේ මේ වංචනික ධර්ම වැඩ කරන කෙනෙකුට අනුන්ට මෛත්‍රී කිරීම කරන්න පුළුවන්. නමුත් Taman දිහාට ගන්න ගියාම ඒක නීරස නිකන් ඉදිකට්ටක් අරගෙන ඉදිකට්ටෙන් අබෑට ගන්න හදනවා. අබ භාජනයකට ඉදිකට්ටක් දාලා කොච්චර උත්සාහ කරත් කවදාකවත් අබෑට ඉදිකට්ටක් කැමිනෙන්නේ නැහැ. ඉදිකට්ටට අබෑට යමිනෙන්නේ නැහැ. ඒ වගේම ඉදිකට්ටක් එලින් උඩ තියලා අබෑට රිත්තක් අහුරක් දැම්මත් එකක්වත් හිටින්නේ නැහැ. ඒ වගේ අර කාමාවචර කුසල් සඳහා කරන මෛත්‍රිය අර සීල සත්‍යයේ සූපත් වෙත්ත අල්ලපු ගෙදුත් ඇර කියලා හරි කරතයි. Tamand කරන්න ගියම ටික බොහොම අමාරුයි. ඒ නිසා ගොඩාක් හේතු කරුණු දක්වන්න ඕනේ. ඇයි මේ මෛත්‍රිකල යුත්තේ කියලා. අපි කලින් කිව්වා වරියන්කට ගිහිල්ලා වාඩි වෙලා අපි තෙරුවන් කමා කරගෙන පින් දීලා පින් අනුමෝදන් වෙලා සීලේ සීපත් කරගෙන ඉතින් මේ කාය ජීවිත පූජා කළ වාඩි වුණාට පස්සේ අපි දැනගන්නවා අපිට අප කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න බැරි නම් මේ නිවන් දකින්න වගේ වැඩක් සීලයක් රකින්න වගේ වැඩක් සමාධියක් කියන කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අපි මේක පිරිසුදු කරගත යුතුයි. ඒ පිරිසුදු කර ගැනීමේදී අපේ සාසනය හැටියට බලනකොට මෛත්‍රිය කියලා කියන්නේ අලුත් වෙනමම গুপ্ত දෙයක් නෑ. ද්වේෂේ නැතිකම. අද්වේෂය. එචා මෛත්‍රී කියලා පොතේ හඳුනන්නේ අවෛරය. ඒක නිසා තමන්ට තමන් වෛර නොවීම පිළිබඳව ඒ ඒ කලාව, ඒ දක්ෂතාවය නැති කෙනාට කවදාකවත් යාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ තව කෙනෙකුට අර පිවිතුරු මෛත්‍රයක් ඇති වෙයි කියලා. ඒක නිසා අපි ඉස්සල්ලාම හිතන්න ඕනේ මම සතෙක් මෛත්‍රී වැඩ කරන සත්ත්ව සංඥා විසී මම සතෙක් වශයෙන් අරමුණට තියාගෙන මම සතෙක් වශයෙන් සාක්ෂියට තියාගෙන තමන්ට තමන් මෛත්‍රී කර ගැනීම කරන්න බැරි නම් ඒක මේ කිතරට මරගාට ලෝකෙට පරකාශ කියන වැඩකට යනවා. විපස්සනා යෝගාවචරයට ඒක පංචනික ධර්ම වශයෙන් හෝ නැත්නම් හේතු කර්ම දැක්වීම වශයෙන් හොඳට තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තට පස්සේ අපි දන්නා මේ මෛත්‍රී කාබාසිනිය වෙන්නේ මොකෙන්ද? ද්වේෂයෙන්. මේ ද්වේෂය ආවට පස්සේ ඩිංගිත්තක් આવුත් ඇති අපි මේ බුද්ධෝත්පාද කාලෙක ඉන්න බව අහලකටවත් මතක් වෙන්නේ. මනුස්සාත් භාවයක් ලැබුවම කවදාකවත් මතක් වෙන්නේ. අපිට මේ ඇහ කන දිව නාසය ඔක්කොම පිළිලා තියෙනවා අපි අංග සම්පූර්ණ මිනිස්සු බව නැත්නම් ක්ෂණ සම්පත් ලැබෙච්ච බව මතක නැතිනවා. අපි කල්යාණ මිත්‍ර අසුර කරන බව මතක නැතිනවා. අපිට ඕනම් පැවිදි වෙන්න තරම් ಗುಣ තියෙන බව මතක නැති වෙනවා. අපි සද්ධර්මයේ ඈපු බව මතක නැති වෙනවා. කොහොම හරි අර Tamante රිදෝපේක්ෂණාට රිදවීම සඳහා පුදුමාකාර අර ලැබිච්ච සීරම සම්පත්තිය අයින් කරලා පැහැින තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා අපි කොච්චර ගිය ආත්මෙ පින් කරලා ලැබුවත් මේ වටිනා බුද්ධෝත්පාද කාලයක් මනුසාත්ම භාවයක් ජන සම්පත්තියක් සත්පුරුෂ ආශ්‍රයක් සද්ධර්ම ශ්‍රවණයක් පැවිද්දක් වගේ දෙයක්. ඒක ඔක්කොම ඊ타මත්ම කරත්තයට අහුවෙච්ච කජුලෙල්ලත් අරමවලත් වටින්න නැතුව ද්වේෂය මතුනාට පස්සේ අමනුෂ්‍ය බවටපත් වෙනවා. ඕනම ක්ලේශයක් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕනේ මේ ආත්මෙත් අපි කොච්චර පිංකම් කරුවත් අපි ලබන ආත්මනත් යනකොට ඒකේ ද්වේෂයේ අරිබුවක් හරි කලදක් හරි තිබ්බොත් අර කරන සේරම පිංකම් කිරි කලයක් දෝලා ඒ කිරි කලයට ගොම බින්දුවක් දැමවා. එතන මූත්‍ර බින්දුවක් දැමවා. කොච්චර කිරි දෙව්වත් මේ භාජනයේට උලඟේ ගිහිල්ලා හරි ගොම කඳුලක් වටනොත් ඒ දෙනගේ මූත්‍රා කඳුලක් වටනොත් විනාඩි දෙකක් තුනක් ආයසා කිරි ටික ඔක්කොම කැටි ගෑනවා. ඒ වගේ තමයි කොච්චර පිංකම් කරලා මේ මනුසාත් භාවය ලැබුවත් ඔකට ද්වේෂය පොඩක් වැටිච්ච ගමන් ඕකේ තියෙන සුන්දරත්වයත් ඔක්කොම නැතු වෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අනුන්ගේ දෝෂයක් නිසා ඕ මට දේශයක් ආවොත් ද්වේෂයක් ආවොත් සම්පූර්ණ සුද්ධාලාභේ මට. ඒකට පිළිබඳව කවුරුත් හේතු කරුණු දක්වන්න ඕනේ. ද්වේෂයේ මුල සිටිනවා. අපි කාට හරි කේන්ති කිලිවෙලා ඒ කේන්ති යන කෙනාට ගහනද සත්‍ය යකඩයක් අතට අරගෙන යකඩෙන් තෝ පුච්චනවා කියලා දමලා ගහන්න අතට ගත්තොත් ඉස්සල්ලාම Tamange අත පිච්චෙනවා කියන එක අටුවා කතාවල පෙන්නනවා. එනතන් කාට හරි කේන්ති කියලා මං අසුචි වලින් දමලා ගහන්න හදනවා කියලා අසුචි පිටක් අත ගෑවොත් ඉස්සල්ලාම කියලා සෙනින් තමයි. ආන්නේ වගේ ද්වේෂයේ මුල පුච්චන නිසා මං වාගේ සමථ විදර්ශනා භාවනා කරන කෙනෙකුට සිල්වන්ත කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා අපි ද්වේෂයේ ආදීනවත් ඒ වෙනුවට මෛත්‍රියේ කඳුලක් ගෑවුනොත් අපි ගත්තොත් මේ අලුත බඳපු දෙන්න දෙමහල්ලෙකුට පුංචි දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවා මොන්නම මොන දෙයකින්වත් අම්මට තාත්තට ගෙවන්නේ නැහැ. අම්මා තාත්තගේ සේරම බූදලේ කාලය සේරම අරගන්න කොහොමද අම්මට තාත්තට දෙන්නේ පුංචි මේ මෙලෙක් ගතියක් මුරුදු ගතියක් මෛත්‍රියක් විතරයි. ඒතර අම්මයි තාත්තා දෙන්නම සම්පූර්ණම හරි පොඩි දරුවා දෙයට ඇදලා ගන්න. ආන්නේ වගේ අර එකට හැප්පි හැප්පි තිබුණ කඩදාසි දෙකක් මැදකට තෙල් කඳුලක් වතුර කඳුලක් දාපුවා මේ දෙක අතරමැද තියෙනවා කසකසක් දෙන්නට වෙනවා වගේ මෛත්‍රිය ලීසි යාන්තම් දාපු ගමන් අර ගැටුම නැති වෙන නිසා මංගවේ කෙනෙකුට මෛත්‍රිය තියෙන්න ඕනෑ කියලා හිත හදා ගන්නවා. හිත හදාගෙන අනුන්ට මෛත්‍රී කිරීම නොකර ඉන්නවට නැත්නම් වෙන අකුසල් කරන රෙඩි හොඳයි. නමුත් කාමාවචර කුසල් පමණයි රූපාවචර ධානය ලබන්න ඕනේ නම් Tamanට මෛත්‍රී කරගන්න. ඒ සඳහා අටුවා පොත්වල විශේෂම සඳහන් කරලා තියෙනවා අද හතරක් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරාමි කියලා හතරක් අද දේශනා කරලා තියෙනවා. ඒක විස්තර කරන්නේ එක එක චරිතවලට. අහං අවේරෝ හෝමි කියලා කියන්නේ ද්වේෂ චරිතයන. අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි කියලා කියන්නේ ඒ ඒ චරිතයට සුඛියත්නම් පරිහරාමි කියලා කියන්නේ ඥාන චරිතයට. ඒක නිසා අපි ඉස්සල්ලාම කරන්නේ බුද්ධානුසතිය වගේ අර පද හතරම හොඳට වාඩි වෙලා හොඳ සපාසනයකට ගිහිල්ලා. ඊපස්සේ හොඳම වෙලාව අරගෙන මලක් පහනක් පූජා කරලා සක්මන් කරලා වාඩි වෙලා ඒ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා බලනවා මම දැන් සුවසේ වාඩි වෙලා ඉන්නවා. නැත්නම් මේ මොහොතේ මම සතුටෙන්ද. හරියට මේ මල් වට්ටියකට සමන් මල් වට්ටියක් කරන හැදුවට පස්සේ ඒක තියා බලන බලන කෙනාට හිත පිරෙනවා වගේ තමන්ගේ හිත ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙනවා. තියෙනවනම් අයිති පටන් ගන්න. නැත්නම් හොඳට හරි බරි ගිහලා සමමතිය කියලා කායේ තියෙන හිතේ තියෙන දල දනුගති නැති කරලා තමයි ලැහැත් වෙලා මම වෛර නැත්තේක් වෙම්මා. දැන් ඇත්තටම වෛර නැති ඉන්න තැනක ඉන්නේ. සැප පහසු තැනක ඒකම සීපත් කළා මම වෛර නැත්තේක් කියලා. දැන් අහං අවේරෝ හෝමි. අවේරෝ හෝමි. අහං අවේරෝ හෝමි කියලා අර ඉස්සල්ලාම නම් කියන්නේ ඇත්තටම පද හතරම එක දිගට කියන්නේ. අවේරෝමි, අභ්‍යාපජ්ජෝමි, අනීගෝමි, සුඛියත්තානම් පරිහරණ. මම වෛර නැත්තේක් වෙම්මා. මම කායික සුවයෙන් සුවපත් වෙම්මා. මානසික සුවයෙන් සුවපත් වෙම්මා. ලැබුණා වූ ජීවිතයේ සෝසේ පරිහරණය කරන්නෙක් වෙම්මා. මේ හතරම කියන කියනකොට අර්ථ සහිතව ඔකේ එකක් ඒ ඒ චරිත ලක්ෂණ අනුව ඉස්මතු වෙනවා කියන එක තමයි ප්‍රායෝගිකව මතක් කරන්න දෙන්නේ. අන්නේ මේ ඉස්මතු වුණොත් අන්නේ ඒකම නැවත නැවත කියන එකයි කරන්නේ. අවේරෝ හෝ අවේරෝ හෝ නැත්නම් වෛර නැත්තෙක් එම්මා වෛර නැත්තෙක් එම්මා වෛර නැත්තෙක් එම්මා උංගක් පොත්වල යන්නේ පළවෙනි පදේ තමයි උංගක් විස්තර කරලා පෙන්නන්නේ. උත් කොයි එක හෝ Tamante ගැළපෙන ඒ පදේ තමයි පාවිච්චි කරන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ හිතේ තියෙන අර මෝහ පටල ගැලවිලා ගිහිල්ලා හිත නිකන් උපවත් වෙන ගතියක්, තෙදවත් වෙන ගතියක් එනවනම් ඒක ඉන්නේ ඒකාන්තෙම මේ මෛත්‍රී හිතවිල්ල නොකඩවා පැවැත්වීමයි. මේ මෛත්‍රී හිතවිල්ල තියේදී ඒකට සද්ද නිසා, වේදනාව නිසා, හේතු නිසා බාධා වෙනවනම් කවදාකවත් ඒවටෙන් බාධා කරගන්නවා නම් මෛත්‍රී වැඩෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය විපස්සනා භාවනාවකදී වගේ අවශ්‍ය කරන සැප පහසුකම් ටික තිබිලා මේ මෛත්‍රිය දිගට පවතිනවනම් Tamanට මේ මුළු සංසාරේ පුරා තිබුණු මේ සියලුම මෝහ පටල කොච්චර තිබුණත් මේ මෛත්‍රී කරන නිසා පිපිච්ච ගතියක් විකසිත ගතියක් තිරිහං ගතියක් නිරෝගී ගතියක් වටේන්න පටන් ගන්නවා. ආනි ඒ ටික වෙනවනම් අපිට කිය කියලා කාමාවචර කුසල් සඳහා මෛත්‍රී කරන එකත් රූපාවචර ධානය සඳහා මෛත්‍රී කරන එකෙත් රස වෙනස ඒකයි. ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක මුත්‍යක් ලිපේ උඩ තියෙන කිරිමුට්ටියක් බත්තලියක් ගින්දර දාගෙන යනකොට යම් තැනක බුබුලු දාන පැහෙන්න පටන් අර ගන්නවානේ. ආනි වගේ Tamanne තීරණ පටන් අර ගන්නවා. ඒ සෝඩා බෝතලයක් අඩපහාර පුංචි පුංචි බුබුලු දාගෙන ඉන්නා වගේ හැම තැනකින්ම අර කුද්ධිකාපීති කණිකාපීති මේ ඔක්කන්තිකාපීති කියන ප්‍රමෝදය. ඇත්තට මේ ප්‍රමෝදය අර ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියවට හිත දානකොටමත් එනවා. සමහරුන්ට සීලිය ආවර්ධනය කරනකොටත් එනවා. එහෙම ආවට පස්සේ මේ මෛත්‍රී වන්නකොට ඒක වැඩි වෙනවා නම් අන්න හිතා ගන්න පුළුවන් මන්න මේ පදේ තමයි මට ගැළපෙන්නේ. පළවෙනි පදේ නම් එහෙමයි දෙක නම් එහෙමයි තුන නම් එහෙමයි හතර නම් එහෙමයි. ආන්නේ විදිහට කරලා ඒක ගිහිල්ලා කියලා බුබුලු පුංචි පුංචි වැවිලා අන්තිමට කිරි හැටි ගොජ දානවා වාගේ බත්තරියක් උතුරනවා වගේ දිගටම ඉන්න පටන් අර ගන්නවා මේක ඊයවහ යන. දරහ කියා ගන්න බැරි තරමටම මෛත්‍රී එනවා. හුඟ දෙනකොට සමහරවිට මේක විපස්සනා වෙදිත් වෙනවා. මෛත්‍රී කල්පනා කරුව එක බින්ද බින්ද අඬන්න පටන් ගන්නවා. මොන්නම විදියකින්වත් මේක අඬනවද හිනහවද්ද කියලා අල්ලන්න බෑ. දරා ගන්න බෑ හුස්ම අල්ලන්න බැරුව යන තරමට එන්න පටන් ගන්නවා. ඔය පන්දිසාංශ මේ කඳුබඩ ඇති කරන්න ඉස්සෙල්ලා ඔය මත්තේ කොටදී 1950 ගණන් වල භාවනා උගන්ලා තියෙනවා. ඒක භාවනා උගන්වනකොට ලංකාවෙන් ආපු වැඩි ගුණාලු උපාසක මාත් හොඳට විපස්සනාව ගන්නවා. ඉතල උගන්ලේ ඉවර වෙලා තමයි මේ ස්වාමීන් වහන්සලා මේ වාගේ චතුරාර්යක භාවනා උගන්වන්නේ. ඉතින් උපාසකවන්ත පුදුම ගෞරවයක් තිබුණා මේ සානාත. පස්සේ උපාසකවන්ත පැත්තට කරලා මේ වගේ පැය කාලක් අමාරක් මෛත්‍රී ආනිසංස කියලා දැන් නම් උපාසක මාත්තු විසින් රට්ටුත් එක වැඩ කරන්න යනවනම් මෛත්‍රී ටිකක් තියෙන්න ඕන කියලා මෛත්‍රී භාවනාව කියලා දුන්නා. ඉතින් උපාසකවන්ත බොහොම ජයතයි කර්මස්ථානේ අරගෙන කාමරේ කියලා භාවනා කරලා ඇවිල්ලා පහුවෙන්ද මූණ දිහා බලන්න වනින්න පටන් අරගත්තලු හොඳටම. සායරුවට. ඒ කවදාකවත් මේ විපර්යාසයක් නැතිලු. ඉතින් සායරුව ඉතින් බලන් හිටියලු ඒකළු ස්වාමීන් වහන්සේ මොන මහ අපරාධයක්ද මට කෙරුවේ මේ විපස්සනා උගන්වන වෙනකොට මට මෛත්‍රිය මුලින් ඉගෙනුවා නම් මොන තරම් රසයක්ද තියෙන සාංශ ඇයි මට මේක කලින් කියලා දුන්නේ නැත්තේ කියලා පුලව ඔළුව පුලව ගා බණින්න පටන් ගත්තා. ඒ තරම්ම මේ මෛත්‍රියෙන් මේ මනුස්සයාට පුදුම ගැම්මක් ඇවිල්ලා. මේ සයිඩ් කිව්වලු උන් ඔය නිසාම තමයි මෛත්‍රිය කලින් කියලා දෙන්නේ නැත්තේ. ඕකට රස වැටුනොත් විපස්සනා කෙරෙන්නේ නැහැ. මෛත්‍රී තරම්ම සිත් බන්ධනා සුදු දෙයක්. ඒක විපස්සනාවෙන් අපි ඊට තනවා වඩා ගන්න ඕනේ. මෛත්‍රිය මහ විශාල කාන්දමක්. ඕකට අහුවෙලා ඉවරලා ඒ කරන කරන දේ හරියන්නේ. ඉඳගත්තාම පැය ගණන් කිසිම සැලීමක් නැතුව වාඩිලා ඉන්න වගේ දේවල් අහුවෙලා ඒකට නිකාන්තිකට බැඳුනොත් විපස්සනා බොහෝම පුංචි දෙයක් වඩටපත් වෙනවා. අර ditta ධම්ම සුඛය කියන ලත්ලත් තැන ලැබෙනිය සැපේ ආවුවාම නිවනක් කුමටද කියලා හිතෙනවා. මේකත් නිවනක් වගේ. ඒක නිසයි ඔය විපස්සනා කරන්න ඇත්තෝ ඉස්සෙල්ලයිත්‍ය උගන්වන්නේ. විපස්සනා කරලා දුන්නට පස්සේ නම් මේයිත්‍ය ඔය විදිහටම ඊවා යන්න ගිහිල්ලා කෑ ගහන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර මනුස්සයාට සායඩෝ කිව්වට පස්සේ මේ මනුස්සයා ලොකු ගෞරවයක් ඇති කරගත්තලු මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර වටන ලේසි කියලා හිතන මෛත්‍රිය උගන්වන්නේ නැතුව විපස්සනා උගන්වන්නේ මේ මෛත්‍රියේ තියෙන මේ රාග මුඛයෙන් කරන වංචා. එහෙම නැත්නම් මෛත්‍රී කියන මේ කාන්දා ශක්තිය. ඒ නිසා මෛත්‍රී භාවනාව සෑම ආගමකම තියෙන එකක්. බුද්ධානුස්සතිය නෑ. බුද්ධානුස්සතිය බුද්ධ ආගමේ පමණයි. ඒ නිසා ඕනම කෙනෙකුට බය නැතුව උගන්වන්න පුළුවන් දේ තමයි මෛත්‍රිය. නමුත් මගේ ප්‍රධාන ස්වරූපය තමයි මෛත්‍රියම පටන් ගන්න මයි ළඟට ආවොත් මම මෛත්‍රිය පිළිබඳව උපදෙස් දෙනවා මිස පුළුවන් තරම් උත්සාහ කරනවා ආනාපාන සතියට හරි පිම්බීම හැකිලිමට දාලා ඒ පුදුරට නිවන් දකින්න මාර්ගය පෙන්නලා ඒකට ද්වේෂය බාධා කරනවා නම් පමණක් මෛත්‍රී ආයුධය අතර දෙන්න. මේ මෛත්‍රී පිළිබඳ අතර පුදුම සිත් ගන්න සුළු කතා අපේ ශාසනයේ තියෙනවා. ඒක හුඟක් සමතේට බර නිසා නමුත් මේ කාලය ඉතුරු කරන්න නිසා මම නිදර්ශන කතා ඉදිරිපත් කරන්න යන්නේ මයිකේ යම් විදිහට ආහනර කියන විදිහට බක්ටීරියක් උතුරලා එනවා වගේ ඊව අහගෙන ගිහලා උබ්බේක ප්‍රීති පරණා ප්‍රීති කියන දෙක ඔය විපස්සනා කරනකොට වගේම නේ පුදුම තාලෙට එන්න පටන් ගන්නවා මොනම විදිහකින්වත් නැතර කරන්න බෑ අඬනවද කඳුළුත් වෙනවා හොටුත් වෙනවා ඉකිත් ගැහෙනවා මොන්නම විදියකින් නැතර කරන්න බැරි තරමට. ඒක නිකන් මේ නතර කරලා තිබුණ දෙයක් මිරිකගෙන අල්ලගෙන හිටපු දෙයක් කඩලා හරියනවා. යු වැවක යුර කඩලා ගියා. එන්න පටන් ගන්න මොන විදියකින් නැත කරන්න බෑ. අන්නේ තරමට එනකොට මතක් කරන්න කියනවා මේ අවුරුදු 2550කට ඉස්සලා බුද්ධ ගයාවේ සුද්ධ බුද්ධ භූමියේදී සරුවචනාංශයේ අධදකපු චිත්ත tattයක් මේ. උන්වහන්සේ බුදු වුණාට පස්සේ කොහොම මේක බුද්ධ විනිතද්ද කොච්චරද කියනවනම් උන්වහන්සේ දවස් 49ක් සති 7ක් කෑම නැතුව ඒ බුදු වෙන්ට හේවන දුන්න බොමඩ දිහා ඇස්පිල්ලම් ගහන්න නැතුව බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවා. උන්වහන්සේ ධර්මයේ ශීපත් කරන පටන් අරගත්තාම මේ මේ රුවන් මන්දිරයේ ඉඳගෙන මුළු දවස් හතම රෝම කූපයක් ගාන මුදුර සීදෙන්න පටන් ගන්න තියෙනවා. ඒ තරම්ම පුදුම ශක්තියක් ඇති කරලා දෙනවා ඒ මෛත්‍රී භාවනාව එන්න පටන් ගන්න. ඒක හිතා ගන්න බෑ. බුද්ධ අනුසතියක් තමයි මෛත්‍රියක් තමයි. අන්න එවැනි මෛත්‍රියක් ආවට පස්සේ කල්පනා කරන්න ඕනේ අපිට මේක කියලා දෙන්න මේ අවුරුදු 2550ක් කාලය තුල කොච්චර ආචාර්යවරු මේක හරියට මේ බඩතුලේ සංගවාගෙන ආපු රහසක් වාගේ රැකගෙන රැකගෙන ඇවිල්ලා තියෙනවද මේක කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි අතට අරගෙන දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි පෙත්තකින් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි උන්වහන්සේලේ තම තමන්ගේ సంతාන මේ මෛත්‍රියෙන් තමාගෙන තමාගෙන ඇවිල්ලා හැකියක වෙලාවට යන්න කියලා දීලා ශිෂ්‍යයන්ට කියලා දෙලා තමයි මේක ගෙනාවේ. එහෙමනම් මම දැන් මේ බුද්ධ විඳින බුදුහාමිරු බුද්ධ විඳිනව හිතක් නෙමෙයි. දැන් මේ මට මේක කියලා දීපු ගුරුන්නාංශේ දැන් මේ මං වාගේ වෛරයෙන් තොරව සැනසෙනවා දෝ නැත්තම් උන්වහන්සේට මේ වෙලාවේ යම් ආකාරයක චිත්ත පීඩාවක් තියෙනවද? අනේ එහෙමනම් මගෙන් මේ උතුරන හැලියෙන් උඩින්ම හැන්දක් කරන බෙදනා වගේ මගේ මේ මෛත්‍රී බුදු මගේ ගුරු ස්වාමීන් වහන්සේට පූජාවක් වේවා කියලා අර මෛත්‍රිය Tamange උගන්නපු ගුරුතුමාට දෙන එක තමයි මෛත්‍රිය අර උපචාර සමාධිය අර්පණාකාරට කඩන ක්‍රමය. ඒකෙදි කියනවා Tamange ගුරුරයා තෝරනකොට ස්ත්‍රියාවක් වශයෙන් පුරුෂයෙක් තෝරන්න එපා. පුරුෂයෙක් වශයෙන් ස්ත්‍රියක් තෝරන්න එපා. සමලිංගික වෙන්න ඕන. වගේම මිය පරලෝකීය කෙනෙක් තෝරන්න එපා. ඒ තෝරගත්ත කෙනා හද ප්‍රිය පුද්ගලයෙක් වෙන්නත් හොඳ නැහැ. අතිපිය සහායක වෙන්නත් හොඳ නැහැ. මධ්‍යස්ථ වෙන්නත් නරකයි වෛරවත් වෙන සාමාන්‍ය ප්‍රිය පුද්ගලෙක් වෙන්න ඕන. එකතු කරන ගුණ දෙකක් ගරු සහ භාවනීය කියන ගුණ දෙක සහිත වෙන්න ඕන. ගරු කියන්නේ Tamanට වැඩි සීලෙන් වැඩි වෙන්න ඕනේ. දැනටම සමාජ කවුරුවට ලක් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. භාවනීය කියලා කියන්නේ කාගම පිදුන් ලබන Taman නොවැන්දත් පිදුන් ලබන කෙනෙක් වෙන්න ඕන. ආන්න එහෙම කෙනෙකුට අර මෛත්‍රිය දෙනකොට පහනෙන් පහනපත් වෙනවා වගේ මණිකෙන් මණිකෝක වැටෙනවා වගේ අර මෛත්‍රිය දෙගුණ තුන වෙලා එනවනම් ඒක අර්පණාවකට හැරෙන්න පුළුවන් හිත සම්පූර්ණ මෛත්‍රිය කිමිදෙනවා. ඊට පස්සේ තමයි වශීතා පුහුණුවෙන් පස්සේ දෙක තුන වශයෙන් මෛත්‍රී ධ්‍යාන වඩන්නේ. ඒකදී ඒ වෙනකොට ඇත්තටම අර හිත පිටීගෙන එනකොට පුරුවට ගැසුර ලබාගෙන ඒක හොඳට ගොනු කරගන්න ඕන. එහෙම නොවුනොත් අර එන ආවේග දරා ගන්න බැරි තරම් වෙනවා. නරක දෙයක් නෙවෙයි හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට මෛත්‍රී වැඩුවොත් තමයි අපිට ඒක පස්සේ මේ කාචේතෝ විමුක්ති පැත්තේ විහානේ මේ විපස්සනාට හරවලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අර විදිහට අර සියලු සත්වයේ සූපත් ඉත්වා කියන විදිහට ගත්තොත් කවදාකවත් සමාධිය ওই විදිහට ගොනු කරන්න බෑ. වැඩක් ගන්න පුළුවන් තත්ත්වෙට එන්නේ නැහැ. ඒ නිසා ඒ වෙන දේවල් කරගත්තොත් ඒකෙන් පහසුවක් තියෙනවා නම් ඒකෙන් ගිහිල්ලා Tamanට මෛත්‍රී කරගෙන පටන් ගන්න. එහෙම නැත්නම් පටන් අරගත්තේ නැතිවත් උනා Tamanට මෛත්‍රී කිරීමෙන් තමයි මේ මෛත්‍රී ධ්‍යාන සඳහා වැඩ කරන්නේ. එපමණකින් ඒ විස්තර නැත කරලා අපි යනවා මරණානුස්සතිය. මරණානුස්සතිය මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියාපු ආගමක බොහෝමත්ම අගය කරන ධර්මයක් මිස කාමභෝගී උච්ඡේදවාදී සුඛෝපභෝගී යත්තන්ට නාහඬ කැමති ධර්මයක්. මෛත්‍රී ගැන මරණ ගැන කතා කරනකොට තරුණ වයස්කාරෝ කැමති පෝසත් ඇත්තු කැමති නැහැ. ලස්සන ඇත්තු කැමති නැහැ. උගත් ඇත්තු කැමති නැහැ. ඒ ඇත්තු කියනවා මොකටද මේ අහගෙන මේ මරණයක් හිතට අරගෙන මේ අනවා මේ ලස්සන ජීවිතේ අවලස්සන කරගන්නේ කියලා. නමුත් සරුවචනාංශගේ බොහොම ලස්සන ජීවත් කිරීමක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා ඔය ලස්සනයි. ඔය නම්බුකාරකමයි. ඔය තරුණකමයි. ඔය තියෙන නොමැරෙන්න තියෙන ආශාවයි නිසා තමයි ඊර්ෂ්‍යාව සහ මාසුරුකම කියන ප්‍රධාන කෙලෙස් දෙක මුල් කරගෙන අපේ ජීවිතය නොවටිනා නොපනත්කම් කරන්නේ. අපි මරණය අමතක කරන්න කරන සදාකාලිකයි කියලා හිතන අපි හැමදාම මේ තරුණම තරුණකමත් තරුණ සමත් තියාගෙන ලක්ස් කරලා ඉන්න පුළුවන් නම් ආ එහෙමනම් ඉතින් අපිට ඕන කෙනෙක් පහත් කරන්න තමක් උසස් කරන්න ඕන තරම් ඒ ඒ තරුණකම තරුණාම බලපාන. පුයි විලාකාරී තමයි දන්නවනම් මේ වතියේදී තරුණ වයසේදී උඩනවත් ඉඳදී කුලවත් ඉඳ මැරෙන්න පුළුවන් කියලා අර තරම් තද බල ද්වේෂ ඊර්ෂ්‍යා කෝදේ ඉන්නේ නැහැ. ඒ නිසා සර්වඥයන් සඳහන් කරන උඹට නොමැරි ඉඳීම හීනකින්වත් කැමති නම් අමෘතේ. නොමැරි ඉඳ ඕනේ නම් ජීවත් වෙන සෑම චිත්තක්ෂණයම මරණය ගැන සිහිපත් කර කර ඉන්නේ කියලා. එතකොට මේ මරණයෙන් මත්තේ කවදාකවත් ආය උපදින්නේ නැහැ. ඒක තමයි අමුත්තේ කියන්නේ. යම්ම විදිහකට මේ ජීවිතේ මරණය අමතක කරලා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වැඩුවොත් ඒ කාන්තේ උඹට ආයෙ උපදින්න වෙනවා ඉපදුනොත් මැරෙනවා මැරෙනවා. නිසා අමෘත වෙන්න ඕන නම් නොමැරී ඉන්න ඕන නම් මරණය ජීවත්කරනද යම් තාක් අපි මරණය ජීවත් කරනවා නම් ජීවත් කරන සෑම චිත්තක්ෂණයකම අපි මම දැන් මෙතන කියන තැනට ගෙන හැරපෑ වාසී. වහාම එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොනම හේතුවකින් හෝ මර තර්ජනී ආපු ගම හිතේ එන්නේ මම දැන් මෙතෙන්. ඉතින් ඉස්සරලා නම් ඉතින් ඔය රක්ෂණ සංස්ථාව ගැන හිතෙයි තමන්ගේ ගිනුමේ තියෙන සල්ලි ගැන හිතෙයි ආරක්ෂක බටයෝ ගැන හිතෙයි වටතාප කුරුතාප ගැන හිතෙයි නමුත් ඔය සේරම සුනාමයට අහුණා වගේ ගතාන ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මම දැන් මෙතන විතරයි ඉතින් ඒක නිසා හුඟව දෙනකොට මම දැන් මෙතන තැන් දෙන්නේ ඒකාන්තේ මරණ චිත්තක්ෂණේ පමණයි නමුත් ඒ චිත්තක්ෂණේ මරණය සීපත් වුණත් ඒ දැන් මරණ පැයේ අත්දැකීම් කියලා විශාල පරිශන වගේක් යනවා. මේ බුද්ධ ධර්ම වැඩක් නෙමෙයි. ඒ විශේෂයෙන්ම ඕලන්දේ ඇමරිකාවේ ජර්මනි වගේ රටවල් වල දැන් හුඟා පරිශන කරලා තියෙනවා මරණ පැයේ අත්දැකීම් විස්තර කරන හැම කෙනාම ඒකාකාර අත්දැකීමක් විස්තර කරනවා. බුදුමාකාර විදිහේ හිතා ගන්න බැරි සුද්ධ ආලෝකයකුත් Taman මේ එවැනි ආලෝකමත් බින්ගයක් තුලින් එහාට යන බවත් ඉන් එහාට කිසියම් ප්‍රඥප්තියකින් තොරව පූර්ණ නිදහසක්. සාහිත්‍ය තැනකට ගියාට පස්සේ කිසියම් නඩත්තු කිරීම සඳහා ව්‍යාපාර නොකර يعني අපි කියන අර අනිදර්ශන විඤ්ඤා මේ මේ අනින්ජේ ප්‍රතිපද විඥාන ගැන අපි කතා කරන්නේ. අරමුණක් මොනවාක්වත් නැහැ. ඔහේ ඉන්න පුළුවන්. ඒකේ ඉතාමත්ම අල්ලන් දරන්න පුළුවන් තරම විදිහේ සතුටක් සහිතනකට යනවා කියලා. ගිය බව දන්නේ මොකද්ද? අතෙන්ද ගිහිල්ලා සමහරු කරපු වෛද්‍ය ප්‍රතිකර්ම නිසා නැවතත් අර පරණ පුරුදු කයට එනවා. ආවට පස්සේ කියනවා මේ මොහොතේදී මම හිටියේ මෙන්න මෙහෙමයි කියලා. එහෙම තමයි මේ වාර්තා වෙන්න පටන් ගන්නේ. ඇමරිකාවේදී මේ වගේ හෘද රෝග ආපු යත්තන්ගේ 140ක් මේ විස්තර කරනවා. ඔක්කොම විස්තර සමානකමක් තියෙනවා. ඒ වගේ මේ විස්තර දැකපු යත්තන්ගේ 50 ආවට පස්සේ ප්‍රධාන චරිත ලක්ෂණ තුනක් වෙනසක් ඇති වෙනවා. එකක් තමයි ජීවිතයේදී හාට හැකි සංඥාව පහළ වෙනවා. එන තමන් තමයි මෛත්‍රී කරගන්න පුළුවන්. මේ ජීවිතය කියලා කියන්නේ මේ කාමයේ සඳහාම ගත කිරු දෙයක් නෙවෙයි විශාල අතුලාන්තයක් ආධ්‍යාත්මික ගැඹුරක් තියෙන බව තේරෙනවා. ඒ වගේ මේ පුද්ගලයෝ තමන් එක්ක ජීවත් වෙන පරිසරයේ අනික් අයට කවදාකවත් නැති විදිහට සලකන්න පටන් ගන්නවා. අනුස්සත්වයටයි සත්ව සංඥාවටයි. ඒ වගේම පරිසරයේ කවදාකවත් කෙලසෙන වැඩක් කරන්නේ නැති. ඉතින් ඒ නිසා මේක විශාල පාඩමක් වෙලා තියෙනවා. මොකද හේතුව අර භාවනා කිරීමකින් ලබනා වගේ නෙවෙයි මරණ චිත්තක්ෂණේදී මම දැන් මෙතන කියන දන්න ඩෝන් ගාලා ඇදගෙන වැටෙන. ඉතින් එහෙම වෙච්ච මිනිස්සෙක් පොතක ලියලා තියෙනවා ප්‍රසිද්ධම බටේර වෛද්‍ය විද්‍යාව මානසික විද්‍යාව ගැන කතා කරපු එකෙනි ජීවිතයේ පැත්තෙන් බලනකොට නම් මරණය කියලා කියන්නේ ව්‍යසනයක්. නැත්නම් පණ යන වැඩක්. යම් වෙලාවකට අපිට මරණය අත්දකලා මරණය ඉඳලා ජීවිතය දිහා බලනකොට මොන කැඹිරිල්ලක්ද කියලා හිතනවා. මේක නඩත්තු කරන්න අපිට කණ්ඩ ඕනේ, බොණ්ඩ ඕනේ, නාන්න ඕනේ, හොදන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ කිල්ලෝරක් නැති. අවධානයක් මේ ශරීරය ඉල්ලන්නේ. ඒ නිසා මේ බුද්ධලයා කියන කොයි වෙන කෙනෙකුට හෝ මරණය පැත්තෙන් ඉඳලා ජීවිතය දිහා බැලුවොත් උන්ද කවවම කවදාකවත් ආයේ මරණේ ජීවිතේට එන එකක් නැහැ කියලා. සෝවාන් මාර්ගඥානෙ ලැබපු කෙනෙක් මරණය කොච්චර ලස්සනට අත්දකින්නවද කියනවනම් එතුම කවදාකවත් හත් දවසකට වැඩිය හත් මරණ හතකට වැඩිය එහා යන්න ඉන්නේ නැහැ කියන. සත්තක්කත්තු පරම කියලා කියන්නේ මරණය එච්චර අත්දකින්නවා ඊට පස්සේ ආයෙත් ගියාට පස්සේ එන්න හිතන්නේ මරණය නොදැන ජීවිතයේ ගැනම එකම පැත්තක් එක හැක් වහගෙන බලන මිනිසෙක් වගේ නොගැඹුරුව බලන කෙනාට හිතෙන්නේ මේ ජීවිතය කියලා කියන්නේ මේ තරම්ම අනුන්ට ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, වෛර කරන තෝතෝ උඹ වරෙන් ඵලයන් කියලා රණ්ඩු කරගෙන, වැට කටළු බැඳගෙන, අනික් යටපත් කරගෙන වැඩ කරන තරම් දෙයක්. නමුත් මරණයේදී හම්බෙන මේ ශ්‍රේෂ්ඨ අත්දැකීම තියෙන කෙනෙකුට පේනවා මේ ජීවිතය කියලා කියන්නේ මොන තරම් වෙහෙස කර නඩත්තුවක්ද මරණ අරණානුසති භාවනාව කළොත් අන්නේ මරණපයි අත්දැකීමෙන් 160ක් 70ක් විතර ජීවිතේ අත්දකින්න පුළුවන්. ඒ පුදුලේ එතන ඉඳලා ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ මනසයි ඉන්නේ හීනෙක. ඒ මනසයි ඉන්නේ මේ මතයක. මරණ පැයේ අත්දැකීම වගේ එහෙම නැත්නම් මරණානුසතිය කෙරුවොත් විතරයි අපි සජීවී භවකට එන්නේ. ඒ නිසා ජීවිතයේ අනිත්‍ය බවත්, මරණේ නියත බවත් නිතර සීපත් කරන්න පටන් අරගත්තා. මරණානුසති භාවනා කියලා අපි කියන්නේ ඒකයි. සීපත් කරන්න පටන් අරගත්තොත් මේ පුංචි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන කන් නිසා අපේ හිතට එන මේ පාඩු, දුෂ්කරතා, අලාභ පැත්තක දාලා මේ ලැබිච්ච චිත්තක්ෂණේ මරණානුස්සති භාවනාවේ හෝ නගාසිතීමේ ශක්තිය ආපු දවසට තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතයේ වටිනාකම එන්නේ මරණය ගැන සිහිපත් කරොත් පමණයි ජීවිතේ වටිනාකමක් ඇතුව ජීවත් වුණොත් මරණයදී කිසිම බයක් වෙන්නේ නැහැ මරණය අමතක කරලා ජීවිතේ ජීවත් කරන්න හද නැත්තන්ට මරණ මොහොත සුනාමියක් ගොඩ හිටියත් සුනාමියක් කවදාකවත් හිතන්නේ බා ඔය කරන අපේ පොත්පත් ටික බලලා ණය තුලස් දිවාගෙන දරුවෝ ඉඹල මැරෙන්න හම්බෙයි කියලා. කානුපල්ලක මැරෙයිද? කොතන මැරෙන්න වෙයිද කියලා මොනම තාලෙක මොනම කෙනෙකුටවත් කියන්න බෑ. ඒක නිසා අපි එවැනි දේ එන දේ ඉච්චර ස්ථිර වෙච්චර සාර වෙන දේ අපි නිතර සීපත් කරනවා නම් අපි යථාර්ථයටයි මුහුණ දෙන්නේ. නිසා මේ ලෝකයේ තියෙන සාර ධර්ම නැත්නම් සාධාරණ ධර්ම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ධර්ම අතර ශ්‍රේෂ්ඨම ප්‍රජාතන්ත්‍රවාදී ධර්ම තියෙන මායයත් එක්කයි කියනවා. උන්ද කවදාකවත් දෙන්නෙකුට දෙවිදියකට සලකන්නේ නැහැ. රජ වුණාය මේ දුප්පතෙක් වුණාය, පොහොසත් වුණාය, දුප්පත් වුණාය, මේ දක්ෂ වුණාය, අදක්ෂ වුණාය මේ දාමේ ඥානවන්තයයි නැතු මොකක්වත් නැහැ. සීරටම එකම හැන්දෙන් තමයි බෙදන්නේ. මොන්නම තාලකින් මිනිහට අල්ලසක් දීලවත් මායාවක් කරලවත් පස්සෙන්නම් කියලාවත් ගනුදෙනු කරන මම හෙට එනකම් පොඩ්ඩක් ඉඳ කියලා කවදාව චිත්තක්ෂණයක්වත් වෙනස් කරන්නේ නැහැ. අන් නියමෙටම අකුරට වැඩ කරන එකම කෙනා මාර මැෂිනා විතරයි. උන්ද දැනගෙන හිටියොත් කොච්චර ලාභද කියලා හිතන්නේ. අන්තිම වෙලාවේ හම්බෙලා අතරක් දීලා කතා කරන්න හම්බ වෙන්නේ අඳුරගන්න තියෙන ඉපයි. ඕක තමයි මේ මරණ අනුසතිය කරන්නේ. ජීවිතය අනිතයි මරණය නිතයි. ජීවිතය අනිතයි මරණය නිතයි කියලා දිගට කරනවා නම් පුදුමාකාර විදිහේ අපේ ජීවිතේ නොදැක්ක පැත්තකට හිත යනවා. ආනීගත කරන කිනාට අපිට භාවනා කර කර යනකොට උන්න ආනාපානේ එක්ක නොපෙනිය එනතන් ආනාපානේ පෙනුනත් ඉතින් බලන හිතත් ඇති වැඩක් නැහැ කියලා ඉපා වෙනවා. ආනේ වෙලාවදී මතක් කරොත් මම දැන් මේ ඉන්නේ අන්තිම ආනාපානේ දැන් මම මැරෙලයි කියලා කිව්වොත් එහෙම අර විදිහේ නොසලකා ඉන්න බැරි වෙනවා. වහාම ආනාපානෙට හිතේ ඉන්න පටන් ගන්නවා. අපි විවිධාකාර පැති වලින් මම පස්සට දාන්නම් කියලා කියන්න බෑ. හැම වෙලාවෙම හිතෙනවා ඊගා චිත්තක්ෂණේ මැරෙනවා. වහාම මේක ඇති කරන්න ඕන කියලා අර ඇතිවිච්ච සංසාරය පිළිබඳ ඇතිවිච්ච සංවේගය නැවත නැවත උපවත් කිරීම තමයි මරණාසතියෙන් කරන්නේ. නිසා පසුබෑම් නැහැ. පසු දැමීම් නැහැ. ප්‍රමාද නැහැ. අප්‍රමාදී භාවයට මරණය අවශ්‍යයි. ඊගාවෙක තමයි අපි අන්තිම සාකච්ඡා කළ යුතු තියෙන මේ අසුභ භාවනාව අසුභ භාවනාවේදී කිසිසේත්ම දේවවාදී ආගමකට කවදාකවත් අසුභ භාවනා කරන්න බෑ. යතෝන්ට දේව නිර්මාණයේ අසුභයක් දකින්නයි කියන එක දෙවියන්ට විරුද්ධ යෑමක්. දේව නිර්මාණයේ උත්කෘෂ්ටයි. උන්වහන්සේ සෑම දෙයක්ම කළ හැකි කෙනෙක්. ඒ නිසා හැම දේවාදීකම තියෙන මේ ජීවිතයේ සුබ පැත්ත. ඒකයි හොඳට කල්පනා කරන්න. ඒකයි මේ වයසක යන ඇත්තෝ එහෙම ගැවසෙන්න දෙන්නේ නැතුව මහලු මඩන් හදලා දාන්නේ. ආහාරසොටේ පිස්සු දකින්න බැරි වෙන්න පිස්සු මණන් හදලා ඒගොල්ලෝ ඒකට දානවා. දෙද්දු පේන්න දෙන්නේ ඒගොල්ලෝ කියලා ඉස්පිරිතාලයට කරන. ඒක ලෝකෙ පෙන්නන්නේ සිද්ධාර්ථ කුමාරට අර සුද්ධෝදන රජුරෝ පෙන්නපු ලෝකයක් තමයි ওই නගරවල පේන්න තියෙන්නේ. හින්න ගහච්ච සෝම් පිට නිව්වා. ඉන්දියාවේ ගිහිල්ලා බලන්න. මේ මෙතන මිනිස්සෙක් කනවා අතන මැරිච්ච මිනිහෙක් ඉන්නවා. කිසිසේත්ම මොකක්වත් හංගලා නැහැ. ඒකත් ඒකේ පේන්නේ මේක අශිෂ්ට දෙයක්. නොදැකිය යුත්තක් මොකද ඒක දේවවාදයට විරුද්ධයි. දෙයයන්හසේ මොකෝච්චර කැත දේවල් මවන්නේ. ඔච්චර ලස්සන පුළුවන් කාලයක්. ඉන්දියාවේ කිසි හැංගිල්ලක් නැහැ. ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා මේ සීදී නටා ගැනීම පිළිබඳ වචන. එනතම් මේ ජීවිතයේ තියෙන නරක දේවල් හංගන්න ඕනව දැක්කොත් මේ මිනිසු කිපේ කියලා. ඒක තන්නේ කර ඔය දෙයයන් ආවැඩිලා. සරුවචනාංශේ විතරයි ඉස්සරලාම මේ මිනියකින් හතරමහා ධාතු මතු කරගත්තේ. ශාස්ත්‍රීය කියන වචනේ අදහස කඩුව අතරගත් කියන එකයි. කඩුව ගත් එකයි වැඩේ කපන එකමයි. සර්වඥාන්තේ ඒක තිබුණා මලමිණියක් දැක්කත් ඒක විග්‍රහ කරලා බලනවා. ඒ නිසා උන්වහන්සේ යම් තැනක දෙතිස් මහ කුණප පෙන්වනවා නම් අවුරුදු 2550 කිසි කෙනෙක් ඔකට අභියෝග කරලා නැහැ නේ. කරන්න දෙයක් නැහැ. අනික් කට්ටිය කිව්වේ මේ මලමිණිය උඹට අයිති නැහැ. ඒක දෙයයන් ආන්සටයි අයිති. ඒක කපන්න කොටන්න යන්න එපා කියලා. සර්වඥාන්තේ කිසි පැකිලීමක් නැතුව කපල කොටල පුදුමාකාර මේ විශ්වවිද්‍යාලයක පෙන්වන්න බැරි විග්‍රහයක් මේ අසුබ සත්‍ය පෙන්ලා දෙනවා. අනික් කට්ටිය හිතන්නේ මේ නැති කුණක් පෙන්නලා නිකන් අපරාධ ජීවිතේ සුන්දරත්වයේ කාබාසිනිය කරන්න හදනවා කියලා. සරුවත්ංශ මතක් කරනවා ජීවිතයේ දිහා සුබ සංඥාවෙන්. ඒ මේ කෝප මට්ටම් කරගෙන ලාටු ගාගෙන නත් මේ තෙල් ගාගෙන හදාගෙන ඉඳ යන්න යන්න මොකද්ද වෙන්නේ? ගූපිරිච්ච කාලයක් පිටින් සායම් කරනවා වගේ ඇසුත් ඇතුළත කෙලසින් පිරෙනවා පිටත පූජාවට වැగిරෙනවා. උන්වහන්සේ සඳහන් කරන නිසා මේ සුභය ගැන ලස්සන ගැන කතා කරන්න කරන්න හිත කෙලසෙනවා. ඇතුළත කෙලසෙනවා පිට ඔපේ සිවිය පමණයි. යම් වෙලාවක අසුභය ගැන කතා කරන්න කරන්න හිතේ ලෝභ දෝෂ දුරු වෙලා හිත සුන්දර වෙනවා. ওই දෙක අතර තියෙන එකට එක සම්බන්ධයක්. ඒ නිසා යම් වෙලාවක අපි මේ අසුබේ මත වෙලා ඒ අසුබේ සාධාරණයි මේකයි ඇත්ත කියලා බලන්න හිතුවොත් හිතට කවදාකවත් මේ කුණු කන්දලේ පිළිබඳ රාගයක් එන්නේ නැහැ. ඒ මට ආවල් දෙය ලැබුණේ නැහැ මේක නැහැ කියලා ද්වේෂයක් එන්නේ නැහැ. ඒගොල්ලෝ මේක පිළිබඳ මෝහයක් තිබ්බනම් මේ ජීවිතේ මම කොහොම හරි රකින්න ඕනේ. අරකයි මේක කියලා මේ මෝහේ මොකක්වත් නැ මේක දන්නවා මේ දී බුබුලක් වගේ එකක්. යථා බුබ්බුල කම්පති යථා පස්සේ මනීචිකම් කියන වගේ මේක මිරිඟුවක් වගේ එකක්. ඔය තරුණකම තරුණහම බොහොම සුළු කාලයයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අජුවක් නෙමතු වෙන්නේ. නව නව දොරෙන් නකාරළු වැගිරෙන අජුවක් මේකේදී. ඉතින් අන්න එක දැක්කට පස්සේ ඕක පිළිබඳව අර සුබ සංඥාවෙන් බලපු යත්තන වෙන්නේ නැති දුකක් ඇති කළ දෙන්නා. නමුත් සරුවචනන්සේ දන්නවා අසුබේ හිතන්න හිතන්න හිතේ කෙලස් කැපෙනවා. සුබේ හිතන්න හිතන්න කෙලස් වැඩෙනවා. ඒ සාසුප සංඥාවට යන්න ලොකු ප්‍රෞඩත්වයක් වීරත්වයක් අවශ්‍යයි. ඒ අර ඕක පිළිබඳව කතා කරපු යක්කඩු පඤ්ඤාරාම ආමතුරු මේ විශ්වවිද්‍යාලයේදී මේ දේශන පවත්වනකොට උන්වහන්සේ කියනවලු මේ ඉස්සරහා පුටුවක ඉන්න නෑම්බියක් කන පිට හරවලා ගත්තොත් එහෙම. ඕකේ කෑලි කන්න ඉන්න බල්ලෝ රකින්න පොළු තියාගෙන ඉන්න මේ කියලා. හොඳ පිට දැම්මට පස්සේ නම් අම්මා ෆොටෝ වැරගෙන ගිහලා ලොකු කරලා පිට්ටු වල ගහගෙන ඉච්චී කෙල ගිල ගිල බලන්නේ. පොඩ්ඩක් හැම ගහලා ගත්තොත් නැත්නම් කන පිට හරවලා ගත්තොත් මොන්න තරම් අජුවද්ද ඔගේ තියෙන්නේ. එකම කෑල්ලක්වත් වෙන්ක කරලා දුන කවුරුත් තියාගන්නේ නැහැ. අන්න ඒ තරම් අජුව දෙයකට පිරුණාට පස්සේ පුදුමාකාර මනබන්ධන ගතියක් තියෙනවා. එනිසා මේ කපා කොටලා බලන ගතිය ශාස්ත්‍රීය ගතිය තේරවාදේ පුරාම තියෙනකට විභජ්‍යවාදී කියලා කියනවා. වෙන් කරලා බලන්න බලපු ගමන් ඔක මොනක්වත් ගන්න දෙයක් නැහැ. කේස්, ලොම්, නිය, දත් වශයෙන් එක එකක් එකක් වෙන් කරලා බලනකොට පුදුමාකාර අසුබයක් තියෙන එකම දෙයකවත් වර්ණ, సంతාන, දිශා, ඕකාස කිසිම ලස්සනක් නැහැ. කෙස් ගහක වර්ණේ පිඟුවන් පැහැයි. సంతානය ගත්තොත් බලුවලියක් වගේ ඇකිලිලාමනේ තියෙන කාදාත් කෙලින් හරි හැඩයකට තියන්න බෑ. වර්ණ, సంతාන, දිශා වශයෙන් ඒක තීටලා තියෙන්නේ තවත් කුණු ගොඩක පීටලා. ඕකාසේ වශයෙන් හිත වෙලා තියෙන්නේ හටි කොන වට වෙලා තියෙන්නේ තවත් කුණු ගොඩක. ආ නිවෙන එකක් කෙස්. දොම් මිය දත් හැම දෙයකටම හිත දාලා බැලුවොත් එකක් කියලා ගන්න දෙයක් නැත්තේ නේ. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ සම්පූර්ණ වෙනස් චිත්‍රයක් ඇති කරගන්නවා. ඒක නිසා අපේ හිතේ තියෙන විශ්ලේෂණ ශක්තිය ධම්මවිචය යොදලා මේ එක එකක් වෙන් කරලා බලනවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා තමන්ගේ సంతානියත් එහෙම නැතුව තමන් මේ නැත්තම් මැරෙනවා නැත්තම් වහකන නැත්තම් මූදේ පයින්නවා කියන මේ අනිකුත් సంతාන දිහා බලපුවාම ඒක මොන තරම් මේ මේ මෝඩ මොනතරම් පටු අදහස් සහිත එකක්ද අපි ගිය ආත්මේ ආශා කරපු ওই දේවල් වලට මොකද වෙලා තියෙන්නේ හීනයක්වත් මතක නැහැ දැන් දැන් මේ අල්ලපු දේ తත්‍ර తත්‍රාබිනන්දනී කියලා අහුවෙච්ච අහුවෙච්ච දේ බැඳ ගන්න ගතියක් මේකේ තියෙනවා ඒක නිසා මේ අසුභ භාවනා කරනකොට අන්නර තියෙන මායාවේ ඒ තියෙන මේ රැවටිල්ල අයින් වුණාට පස්සේ අපිට මේ සාමාන්‍ය මූලික පහසුකම් වලින් ජීවත් වෙන්න පුළුවන්. මේ සුඛෝපභෝගීත්වයත්, සෝබනෙත්, අඳුර පෑමත්, මවා පෑමත් මේ වෙළඳ ප්‍රචාරයත් සම්පූර්ණ මේ සුභ සංඥාව ආශ්‍රය කරන ගත දෙයක්. අනිවාර්යයෙන්ම වාපෑමක් මේකදී. ඒක නිසා අපි අපේ ශරීරය පිළිබඳවත් අනුන්ගේ ශරීරය පිළිබඳවත් එහෙම කල්පනා කරන්න පුළුවන් නම් ඒක පුදුමාකාර සත්‍යයකට ඇතුල් වෙනවා. ඒ සර්වඥාන්සේ පින්නම් පාන්ට ආසන්න කාලේ උදේ උදේනි රජුරෝ මේ තෙවිච්ච හිද්දයක් සඳහන් කරලා තියෙනවා සාසනේ. උන්වහන්සේ දැකලා තියෙනවා භාරද්වාජ කියලා පුංචි තරුණ හාමුදුර කෙනෙක් පැවිදිලා ඉන්නවා. බුදුමම ලස්සනයි. මේ හාමුදුරන්ගේ භද්‍ර යවවන වයසේදී පැවිදිලා ඉතින් අරන්නේ කටයුතු කරන ඉන්නවා. මේ රජුරු කල්පනා කරලු මයේ අන්තප්පේ දැනටමත් අන්තප්පකාන්තාවෝ 100 ගාණක් ඉන්නවා. ඒ වුණත් තව කවුරු හරි ලස්සන කාන්තාවක් දැක්කොත් මට කවදාකවත් ඒ අම්මන්ගේ අන්තපුරයට ගේනකම් රාජාන මං ක්‍රියාත්මක කරනවා. නමුත් මේකේ බද්ධ යවවන වයසේ මේ හාමුදුර කෙනෙක් කොහොමද මේ රාගේ මැඩගෙන ඉන්නේ? හිතා ගන්න බැලුවේ රජුන. පස්සේ රජුරකට පුදී ගිහිල්ලා ඒ නිතරම ආරණ්‍යට යන්න ඉන්න පටන් ගන්න. මේ ස්වාමීන් වහන්සේට ඉතින් ගිලම්පද ටිකක් දීලා වැඳලා හරීමේ කළා යාළු කරගන්නවා. යාළු කරන ඇවලු ස්වාමීන් වහන්සේ මේ රජය රජුරෝ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි කාමෙට රජ. ඒ රජුරන්ට පේන්න බෑ වෙන කෙනෙක් කාමයේ විඳිනවා. Tamanට වැඩි විඳිනවා දැක්කොත් ඒ රජුරෝචි මරණවමයි. ආයේක කතා දෙකක් නැහැ. සාම්පුරුෂය මරලා හරි කාන්තාව ගන්න. ඒකයි රජ කියන්නේ. ඉතින් ඔබ වහන්සේ මේ භද්‍ර යවවන වයසේදී ඔබ වහන්සලා කොහොමද මේ මේක රැකගෙන ඉන්නේ මේ භද්‍ර මේ මේ භ්‍රමචරියගේ. ඒ මහාමුදුරු හිනාවලකවලු ආ ඒක නම් මේ මහරජ සුළු දෙයක් මම මේ තරුණ කාන්තාවක් දැක්කොත් ඒ මගේ නංගි කියලා හිතනවා. වැඩිමාල් කාන්තාවක් දැක්කොත් මෙයාගේ අම්මා කියලා හිතනවා. හොඳටම පුංචි කෙනෙක් දැක්කොත් මෙයාගේ දරුවෙක් කියලා හිතනවා. එතකොට මගේ රාගය නැති වෙනවා කියලා. රජුරෝ කට පොඩ්ඩක් ඇදගලා කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රාගය කියන එක දන්නේ නැහැ. රාගය ආවට පස්සේ අම්මා වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය සහෝදරකම් තියෙන හරිය උඩ හරියට විතරයි යට හරියට ඕවා නැහැ කියලා. ඒකට හාමුදුරනේ තේරෙනවලු ඇත්ත තමයි කාරණාව. මේ මම බෞද්ධ උත්තරේ කළා මේ රජුරවන්ට සුදුසු උත්තරයක් දී ගන්න බැරි වුණා. ඒ රජුරෝ මගේ උත්තරේ බාරගත්ත නැහැ. හැබැයි රජුරෝ කළා ඔබ වහන්සේගේ තරුණ වයසේදී ඉතින් ওই උත්තරේ ඔබ වහන්සේට ගැළපෙනවා නම් තියාගන්න. නමුත් ඔබ වහන්සේ මේ කාමයේ කියන මාතෘකාව දන්නේ නැතුව කතා කරන්නේ. ඊට පස්සේ කළා මහරජා අපි එහෙම තමයි ඉස්සල්ලාම අපිට බැරි වුණොත් ඒ මගේ අම්මාය කියලා හිතලා නංගිය කියලා දුවය කියලා හිතන්න බැරි වුණොත් අපි ඊගාවට කරන්න මේ අසුභ භාවනාව කරමු. මොකද්ද ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව කියන්නේ? අසුබ කියන්නේ සංස අපි ඒ ශරීරයේ තියෙන කෙස් නොම් නියදත් වශයෙන් ඒව කඩලා බිඳලා බලා ගන්නවා කියලා. ඉතින් තව ටිකක් විස්තර කරන්න කිව්වා. ඒකට ස්වාමීන් වහන්සේ අපිට ඒ ශරීරයේ තියෙන <clears throat> නවක දොරෙන් වැగిරෙන කාරු දැක්කට පස්සේ අපිට ඒ රාගය චේතනාව අයින් වෙනවා කියලා. ආයෙත් අර රජුරෝ මුණ ඇද කරලා කිව්වලු ඔබ වහන්සේ දන්නේ නැහැ. මැරිච්ච ස්ත්‍රී කුණවලට සොහොනට ගිහිල්ලා රමණීය කරන කාමාචාර කාම ආතුරේ ඉන්නවා. ඒකට ඔය ආශ්‍රය බලපාන්නේ නැහැ. කාමීමත් වුණාට පස්සේ සමහර වෙලාවට ස්ත්‍රී ඇටසැකිල්ලත් රමණේ සඳහා යොදා ගන්නත් වෙනවා. ඔබ වහන්සේ නිසා මේ මාතෘකාව දන්නේ නැතුව කතා කරන්න ඉතර කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වයසට ඔබ උත්තරයක් නම් තියාගන්න. නමුත් ඔබ වහන්සේ කාමේ ගැන දන්නේ නැහැ. ඒ නිසා මම යන්නම් කියලා. ඉතින් යාළුවෝ කල්පනා කරලා දැන් මේ රජුරවන්න පුත්‍ර දෙකක් දුන්නා. දෙකටම සතුටු නැහැ. ඊට පස්සේ කිව්වලු මහරජා අපිව දෙකටම බැරි වුණොත් එකක් දැනගන්නවා මගේ හිතට දැන් කාමය ඇවිල්ලා තියෙන කියලා සතිමත් වෙනවා කියනවා. ඊවල මොකද ආමුදුනේ ඒ කියන්නේ? ඒ කියන්නේ මට දැන් මේ සාමාන්‍ය සහෝදරකමක් මව්කමක්වත් හිතලා බේරන්න බැරි. එහෙම නැත්නම් මේ අසුබයක් හිතලවත් බේරගන්න බැරි. භාගයක් ආවොහම මම දැන් ඉන්නේ අන්තිම දුෂ්කර දුක්ඛිත භ්‍රමචර්ය පාවා දෙන තැනකේ කියලා සතිය පිහිටුවා ගත්තට පස්සේ ඒ කලින් සතිය හොඳට පිළිහිටපු කෙනෙකුට නම් එතනින් පුළුවන් මට අර ආපු රාගේ අඩියෙම දැක ගන්න පුළුවන් නම් පුළුවන් වෙනවා කියලා. ඊට පස්සේ රජුරෝ ඉඳගත්තා. ඕක නම් කවදාකවත් මම දන්නේ නැහැ. ඊට පස්සේ මේ හම්තු හොඳට කියලා දීලා තිනවා මේ නෑදෑකම සීපත් කරලවත් අසුබේ සීපත් කරලවත් මත කර යට කරගන්න බැන්නේ රාගේ නොවරදිනම ක්‍රමයෙන් තමයි සතිය කියලා. ඒක නම් වෙන්න පුළුවන් පොඩි හාමුදුරනේ මොකද මම බැරි වෙලා හරි හදිසි කටයුත්තකට අන්තපුරයට ගියොත් මට රාජලීලාවෙන් නම් එන්න හම්බෙන්නේ නැහැ. මං කොහොම හරි එතනදී ඒ ස්ත්‍රින්ගේ ඒක ගැලිලා මට මම ලාමක වෙනවා. යම් වෙලාවට මං දන්නවනම් මම යන්නේ අන්තපුරයට කියලා මම දෙපැත්තට දෙබළු අරගෙන ශීසත් ධාන බෙර ගහගෙන ගියොත් එතකොට මට රාජලීලාවෙන් එන්න පුළුවන්. මම යන්නේ මේව රාගතනකට කියලා දන්නවනම් නතර කරන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ මේ අන්තිමට කියාපු එක නම් ඇත්ත වෙන්න පුළුවන් කියලා කියනවා. නිසා රාගයේදී අපි අර මේ අසුභ භාවනාව මධ්‍යස්ථ උපකරණයක් වශයෙන් කරාට කවදාහරෝ නිෂ්ඨාවට සුව වෙන්න නම් සතිය තමයි. ඒකයි විපස්සනාව කියලා දුන්නාට පස්සේ ඒ රාග පිළිබඳව අසුභානන් කියලා නොදුන්නත් තමන්ගේ හිත සතියෙන් ආරක්ෂා නම් ඒ බුද්ධ අනුසයෙන් කරන් තියෙන කෘත්‍යයක් මරණ මේ මෛත්‍රියෙන් කරන්න තියෙන කෘත්‍යයත් මරණානුස්සතියෙන් කරන්න තියෙන කෘත්‍යයත් අසුබෙන් කරන්න තියෙන කෘත්‍යයත් කරනවා. ඒක බැරි නම් නැත්නම් තමයි අතරමැදි උපකරණ විදියට ඔය සම්පහන්සනේ නැති වුණොත් හිත වීරනකොට මයි බුද්ධානුස්සතිය වඩනවා. එහෙම නැත්නම් ද්වේෂය ගැටීම එනකොට මෛත්‍රිය වඩනවා. ඒ වගේම පසුදැවීම පසුබෑම එහෙම නැත්නම් පසු කල් දැමීම ප්‍රමාදේ වෙනකොට අපි මරණානුස්සතිය වඩනවා. රාගයෙන් මුසපත් වෙනකොට අසුබේ වඩනවා. මේ සේරටම හරියන එක උත්තරයක් කියලා නම් කියන්න තියෙන අප්‍රමාණ සතිය. එචා විපස්සනා කරන්නේ නැත්නම් නොදැන හිතයි කියලා ලොකු පාඩුවක් නැහැ. නමුත් සමහර වෙලාවට මේවා ගමන් උපකරණ මල්ලක තියෙන ආධාර උපකාර වාගේ තියාගෙන හිටියොත් සුදුසු සුදු වෙලාවට ඒක යොදාන පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒවා දැනගත යුතුයි. ඉතින් අපි මේ යුදපු කාලේදී ආ බලනකොට මම හිතුවේ පැයකින් දේශනාවමාර කරන්න පුළුවන් මේ කියලා දැන්වත් විනාඩි පැයකුත් විනාඩි 20කට වැඩි ගත වෙලා තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න මේ සෑම දෙයක්ම අපි දැනගන්න ඕනේ එකක් තමයි අපි ළඟට එන ක්ලේශ ආපුවාම ඒ ක්ලේශයාගේ බරපතලකම අනුව සුදුසු උපකරණේ පාවිච්චි කරන්න. දෙක තමයි අපි දැනගෙන ඉගෙන ගිහිල්ලා කවදා හරි තැනකදී අපින් කවුරු හරි ඇහුවොත් කොහොමද ඔබලා මේ Brahmacharya බේරාගත්තේ කියලා. ඉතින් අපිට ඒ අත්ංගේ ඒ අඩුපාඩුකම් වලදී මේ ටිකක් කියලා දෙන්නත් ඒක දෙවෙනි කාරණා. ඒ කියන්නේ මේ අපේ තේරවාදයේ තියෙන වටිනා උපකරණ හතරක් මේ තියෙන්නේ. ආනීය අදහස් මේ මම මේ අදහස් ටික ඉදිරිපත් කරේ. ඒ නිසා මේකත් දැන් මේ කරගෙන යන වැඩ පිළිවෙලට බෞද්ධ භාවය පිළිබඳව එකතුවක් වේවා. තම තමන් වඩන සතියත් මේ සියල්ලම ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ශක්තියක් වඩපත් වෙනවා. ඒකත් වඩා ගත්තොත් අපිට මේ හොඳ මේ ප්‍රශ්නයක් කරනකොට මොන දිමේ විශාල අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වඩා ගන්න පුළුවන්. ඒ සඳහා මේ චතුරාර්ය භාවනා ඒ දිනාටම ආරක්ෂාවක් වඩපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදස નિયમિત ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාටම ධර්ම ආරක්ෂාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මැරිලා නැහැ. මේ කියන්නේ මැරිලා නැහැ තාම. කියන්නේ ওই කියන එක හැම කෙනෙක්ම ආයේ ජීවිතේට ඇවිල්ලා තියෙනවා. ඔව්. මේකෙදි ඒ වගේ දෙයක් හදන්න අමාරුයි. මොකද මේ කියන්නේ අපි අතහැරලා ඉවරයි. දැන් මට කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. සම්පූර්ණ බාරගත්ත යන්න ලෑස්ති. යනකොට යන්නේ නරක තැනක තියෙනවා. ඔක්කොටම නෙවෙයි. මොකද ඒක හිතන්න බෑ. අපි මෙච්චර කල් පින්කම් කරුවා, මෙච්චර කල් භාවනා කරුවා කවදාකවත් මෙතෙන්ට යන්න බැරි වුණා. නමුත් දැන් අහම්බෙන් වැඩිලා නෙවෙයි තියෙන්නේ. අහම්බෙන් හරි ගිහිල්ලා. සමහරණේ පිළිබඳ හොඳට අත්දකින්න එක්ක තිබ්බතමල පොත කියලා වෙනම පොතක් තියෙනවා. මහායාන බුද්ධ ධර්මයේ හරියට උගන්වනවා මරණ වෙලාවේදී හිත හසුරුවන හැටි. මේ මරුණට පස්සේ මිනිහක් ළඟ ඉඳගෙන බෙස්සන්ත ජාතික කියන්නේ නැහැ. තිබ්බත මල පොත කියනවා. ඒකේ මොකද්ද කරන්නේ? මේ මැරිච්ච මිනිහට මිනිහටයි කතා කරන්නේ. එයා යොමු කරනවා. ඔබ දැන් ඉන්නේ මරණයෙන් දවස් මෙච්චරකට පස්සේ ඔබ හිත මෙන්න මේ වගේ දෙයක් ඇති. ඕකෙදී උඹ ඒ ආලෝකය දකින්න නැතුව තක්මුක්ුණොත් උඹ සංසාරයට වැටෙනවා. ඔබ ආලෝකෙම සරණ ඵලයක්. ආදි වශයෙන් ඒ ගයිඩ් කරනවා. ඉතින් ඒක ගයිඩ් කරන එක මිනිහට කෝක විතත් අර කියන මිනිහට වදිනවනේ. ජෙල්සන්තර ජාතික කියනකොට අපි කටපාඩම් වෙනවා වගේ කියනකොට මේ මිනිස්සු මරණයට නිතරම සූදානම්ෙන් ඉන්නේ. මරණයදී ඉස්සල්ලාම මෙන්න විශාල ආලෝකයක් එනකොට තක්කුමුක් වෙන්න එපා. හරි කියනවා ආනාපානෙ නතර වෙච්චා තක්කුමුක් වෙන්න එපා. තක්කුමුක් වුණොත් ඉවරයි. මේක වෙන්න පුළුවන් දෙයක්. ඉතින්දි වෙන්නේ ආනාපානෙ නතර වුණාම ඉන්න තැන දන්නේ නැහැ. කය මතක නැහැ. ඉතින් මරණයට බය මනුස්සය තක්කුමුක් වෙනවා. බුදුරජාණන්ට කියන උඹ ඔතෙන්ට යනවා ටික ටික ටික ටික පුරුදු කරපන්. ඒක පුරුදු කරපෙන්න මරෙන්න ගියත් දැසි. එනිසා අනිවාර්යෙන් මරණයට පුහුණු කිරීමක් මෙතන කරනවා. නිරෝධය කියන්නේත් ඕකම. නිරෝධිත වෙන්නේ මේ සංඥා ටික ගලවලා ගියාට පස්සේ මැරුණද නැද්ද, හිටියද නැද්ද, පණ තිබුණද නැද්ද කියලා දැක ගන්න. ඒකට කලබල වුණොත් කෙලෙස්. ඒකට මෝන දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන වීරත්වය කියලා කියන්නේ. සියල්ලම නැති වුණාට මොකුත් වෙන්නේ නැහැ. ඒකයි කුමාරතුංග මුනිදාස ලියලා තියෙන්නේ උඹට සියල්ල නැති දවසට තමයි උඹට තේරෙන්නේ උඹේ තියෙන හැකියාව මොකක්ද කියලා. අපිට සල්ලි තියෙනකන් නම්බුකාරකතරන් තියෙනක ඔක්කොම මෙව පාවිච්චි කරනවා. ඔක්කොම සුන්නත් දුලි වෙනවා. ඉදාට තියෙනවා manussත්ය කියන්නේ මොකද්ද? ඒක කොච්චර පිරිච්ච දෙයක්ද කියන්නේ. මේ අනික් පුංචි දේවල් තියෙන තාක්කල් අපි ඒක උරගා බලන්නේ. ඉතින් කෙලවෙනවයි කියන්නේ හරියනවා, හරියනවයි කියන්නේ කෙලවෙනවා. එච්චරයි. අපිට හරි ගියා නම් මේ ජීවිතය අරගෙන මේක ඒ කියන්නේ කෙලවෙනවා. අපේ තියෙන හැකියාව ගැන උරගාවක් නැහැ. කියලා වෙන්නම ඕනේ. කියලා වෙච්ච දවසේ බලනකොට කියලා පැමිණිලා. කරලා බලමු ඒකට මං අහන්නම් ඇයි මොකද බැරි කියලා. බැරි කරලා බලමු. දැන් කරලා තියෙනවා. හරි එහෙම කරනකොට කෝවේද කොට අර විදිහට පිපිලන් දෙගිටලා එනවා. ඒ කියන්නේ කෙරුවට ඒකේ ප්‍රතිඵල කොහොමද? මට ගන්නවා කිව්වම විපස්සනාට වැඩි අමාරුයි. මොකද හේතුව අපි මේ අමතක කරලා ජීවත් වෙන්නේ. අපි හැම විනෝදාංශයක්ම කරන්නේ මම අමතක කරන්නේ. චිත්‍රපටි බලන්නේ, ශබ්ද අහන්නේ, සෑම දෙයකම කරන්නේ පිටතට දාන්නනේ. යම් වෙලාවක මේක ඇතුළට ආව ගමන් තක්කමු. එසමයිටි ඕන තරම් කරතයි කියන්නේ අනුණ්ඩ. Tamange දිහාට එනකොට නිකම් ගලක් ගැහුවා වගේ. ඉද්ද ගැහුවා වගේ හිර වෙනවා. ඒක කරන්නේ. නෑ ඒත් ඒකට රාගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ උදව් කරපු නිසා කියලා ඒ කියන්නේ පෞද්ගලික නාටකම් එනවා. ඒ නිසා අතිප්‍රිය සහායකයොත් එපා. මජ්ජත්තත් එපා, වේරිත් එපා, සාමාන්‍ය ප්‍රිය පුද්ගලයෙක්. ඒත් කරු භාවනීය පැත්තෙන් ශීලය ආදී වගේ දේවලින් තියෙන يعني Tamanට ආධ්‍යාත්මික උදව් කරපු ස්ත්‍රියාවක් නම් ස්ත්‍රියකට පුරුෂයෙක් නම් පුරුෂයෙකුට ගන්නයි කියලා කියන්නේ. මොකද නැත්නම් වංචනික වශයෙන් රාගේ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒක මේ මේ වෙලාවේදී පුළුවන් තරම් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා කරන්නේ ඒ වෙන්න තියෙන වැරද්දම ගාරව ගන්න. නැත්නම් මෛත්‍රී කියලා කිව්වහම හැඟුම් බර වෙනවා සමානයි. ඒක මෙතෙන්දී අදහස් කරන්නේ මෙතන නික්ලේශී මෛත්‍රියක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ මෛත්‍රිය වැඩ කරන්නේ සත්ව සංඥාව පුළ. මරිච්ඡය වෙනුවට යවන්න බෑ ඒක. දැන් පාවිච්චි වෙන පණ තියෙන අයට විතරයි ගන්න පුළුවන්. ඒ නිසා මරිච්ඡයට එල්ල කරන්න බෑ. සත්ව සංඥාව තමයි මෛත්‍රියේදී පරසත්තාන හිතාන භව ලක්ෂණ මෙත්තා කියලා මේ ජීවත් වෙන සත්තු අරමුණ සත්ව සංඥාව යන්නේ. මරණයට පස්සේ ඒ ශේෂ්ඨයෙන් පනිනවා යා. නිසා ඉන්නකන් තමයි මේ ටික කරගන්න දෙන්නේ මරණයට පස්සේ වැඩක් නැහැ. ඉතින් මෛත්‍රී කරත් වැඩක් නැහැ නැත්ත් වැඩක් නැහැ. ඉතින් ඇදී ගිහිල්ලා නිසා ඉන්නකන් කරගමු. කියන්නේ එහෙමයි පළවෙනිම ඉඳ ගන්න වෙලාවේදී පළවෙනිම පරියන්කේදී විනාඩියක් දෙකක් විතර මේක දාගෙන චෙක් කරගෙන ඉන්නවා. නමුත් ආනාපාන කරනකොට බලන්න ඕනේ මට වැඩියෙන්ම ඕනේ කොයි එකද? මට ආනාපානේ කරගෙන යන්න දෙන බාධා මොකක්ද? ඊට පස්සේ ඒක ගුරුවරයාට කියනවනම් ගුරුවරයා කොහොමඩක්වත් කියනවා මෙන්න මේදී පොඩ්ඩක් මෛත්‍රී කරලා බලන්න. මෙන්න මෙදී රාගය ගැන සීපත් කරලා බලන්න කියලා. ඒකට ගුරුවරයා ඒ කාර්යයට මේ වෛද්‍යවරයෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා වගේ කරනවා. දැන් එහෙම නෙවෙයි කරන්නේ හතර කම්මට්ටහනේ වඩනවා මිසකමයි භාවනාව කෙරෙන්නෙම නැහැනේ. මොනවාද මේ බුද්ධ මේ ආනාපාන සතිය වගේ දෙයක් කරන්නේ නැහැ. සතර කර්මස්ථානෙම පැය විනාඩි 55ක් විතර යනවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ආනාපාන කරලා නැගිටිනවා. ඉතින් පිටිය සකස් කරන විතරයි කවදාකවත් ගොඩ නැගිල්ලක් හැදෙන්නේ නැහැ. ඔව් සීතලුවක් නෙමෙයි. ඒ කියන්නේ ඒ වෙනකොට අපි දැකලා තියෙන ගොඩාක් මේරුවට පස්සේ චිත්ත වීදි රාශියක් දුවලා. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවෙතරින් කණාන්දර තමයි ගැහුවත් ඒ ඒ කියන්නේ ඒ වෙනකොට අපි මේ මට්ට පැනලා අපි නිකන් යන්ත්‍රයක් වඩටපත් වෙලා. රාගයේ විසින් නඩ ද්වේෂයෙන් නඩත්තු කරලා. හසුරුවන වෙලාව. ඉතින් අනිත් දවසේ තීරුම් අරගන්න පුළුවන් වෙනවා. ඒ කෙරුවත් ඊට පොඩ්ඩකට කලින් දර ගන්න අමිෂක නතර කරන්න බෑ. කොහොමම කළා එන්නකොටම ද්වේෂය එනකොටම දැක්කොත් ඒක අපිට හසුරුවා ගන්න තියෙන ඉඩ වැඩි. පහුවෙන්න පහුවෙන්න ඒක විසින් අපි හැතරෙන ඉඩ වැඩි. ජීපුත්ෙන් කඩන්න පුළුවන් වෙලාව කඩන්න පුළුවන් වුණාට මේරුවට පස්සේ ඉතින් කැත්තක් පුරක් ඕන නැහැ. ඒක නිසා ඒ කියන්නේ ප්‍රමාදේ කියන වචනේ තමයි මෙතන කියවෙන්නේ. අප්‍රමාදී නම් දිනු. ඒක හුඟාවක් යනකම් ප්‍රමාද වුණා නම් ඉතින් ඒ ක්ලේශය අපිව වශයට ගන්නවා. වශී වශයේ පවත්නවා. ඒ නිසා යෝනිසුමනසිකාරය කියලා හැමදාම ඕක වෙනවමයි. නිසා අනිත් දවසේ ඔයිට මට පොඩ්ඩකට කලින් සත්‍යමත් වෙන්න පුළුවන් නම් ඊට පස්සේ ඊට කලින් සත්‍යමත් වෙන්න පුළුවන් නම් කියලා මුලට ඇදීම තමයි යොන්සිමන්සිකාරය කියන්නේ. එදාට අපි රජ වෙනවා. අපිට පුළුවන් වෙනවා මේක ඕන ඕන විදිහට කරගන්න. මේක ද්වේෂයටත් එච්චරයි, ප්‍රේමයටත් එච්චරයි, මෝහයටත් එච්චරයි. එකම දේ ආශේවන කෘත්‍ය කියලා කියන්නේ මොන දේ දිගට දිගට කරත් ඒ පටන් ගත්ත ගැම්ම ඉන්දෙන්න බල කස කැවෙන එකයි වෙන්නේ. මුලට මුලට ගන්න ගන්න පාලන ශක්තිය වැඩි. ඒකට කියනවා සමශීශී කියලා. සමශීශීක ඔය පරිදම්මද මාර්ගය විස්තර කරනවා මරණ වේදනාව වෙනවනේ. මරණ වේදනාව කියලා කියන්නේ ඉතාමත් අමාරුම චිත්තක්ෂණේ සතිමත් වෙන්නේ. මොකද අපි මරණ වේදනාවක ආසන්න වේදනාව දක්වම සතිමත් වෙලා හිටියොත් එයාට මරණ වේදනාව එනකොටම වේදනාව සතියට ලක් කරන්න. භාවනාවට නම් වන්න ගියොත් මරණයයි රහත් භාවයයි එක චිත්තක්ෂණය වෙනවා. ඒකට කියනවා සමශීශී කියලා. ඉතින් අපේ මේ බෝධික ස්වාමීන් වහන්සේ, චන්න ස්වාමීන් වහන්සේ කියන දෙනමම මේ අද්ද බල වේදනාංශාව දලිපියෙන් බෙල්ල කපාගෙන ඒ කවන වේදනාව මත භාවනා කරලා මරණයයි රහත් මාර්ගය දෙක එකට වෙලා තියෙනවා. ඒ දෙකම මේකේ සඳහන් වෙලා තියෙනවා බොහොම අඩුවෙන් ඔක සාකච්ඡා කරගෙන මේ කාලෙදී ඔක හොඳටම සාකච්ඡා කරුවේ ඥානවීර හාමුදුරුවෝ Clearing the Path කියන පොතේ සම්පූර්ණ විස්තර දීලා තියෙන ඒ ශාන්සේ සියදීනසාගෙන මැරුණේ. මැරුණාට පස්සේ ලියුමක් කියලා තිබිලා තියෙනවා. මම මීට මීට මෙච්චර ගානකට ඉස්සලා මං සෝවාන් වෙලා හිටියයි කියලා. ඉතින් උගෝදෙනේ තකමක් වෙනවා සෝවාන් වෙච්ච කෙනෙක් කොහොමද සියදීනසාගන්නේ කියලා. නැත්නම් ඒ ශාන්සේ ඉන්න කම්ම කියලා තියෙන්නේ වේදනාවයි නිවනයි දෙක ළඟ ළඟ. උච්ච වේදනාවක් ආවයි කියලා කියන්නේ නිවන ළඟ. පුංචි පුංචි වේදනා කියලා කියන්නේ නිවන ටිකෙන් ටික ළඟ වෙනවා. ඒ නිසා මරණ වේදනා බුද්ධිය තමයි අපිට තියෙන සාහතිකේ. ෂුවර් මරණය බුද්ධ විඳින්න පුළුවන් නම් ආයි ඉහාට යන්නේ නැහැ. මරණය දක්මුකුණු ඊගාවකට යනවා. ඒ ශාංශ බණට කියලා තියෙන දිගටම දුකක් එනවනම් මොන දීපන්. අදට වැඩිය ලොකු එකක් හිටගන්නේ. හෙටට වැඩිය අනිත් එකක් ලොකු ගන්න. එන්නේ එන්නේ එන්නේ වෙන්නේ අපි අර මරණය රිහර්සල් කරනවා. අපි මොනවද කියන්නේ ඒක පෙරහුරුවකටපත් කරනවා. ඉතින් ඒක දිගට පැමිණි දුක් පැමිණි රහයි තමයි. දුක්ඛ සත්‍ය කියන්නේ හොඳට තේරෙනවා. යාර බුදුහාම ඒ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තිබ්බේ. ඕක නැතුව ඕක පැනඩෝල් ගහලා හරි ඉන්ජෙක්ෂන් ගහලා හරි ඇනස්තසයිස් කරලා හරි ඒකින් බොරුව තමයි. <laughs> Thank you. වැටලා නැහැ නේද? ඒ කියන්නේ විපස්සනා ඔය කියන්නේ ඇත්තටම ඒ විපස්සනාට යනකොට අපි කියන්නේ ආපෝ ධාතුව මතුවෙලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට ඒක අර කලින් වඩපු අසුබියත් එක්ක තමයි ගියේ අර මේ ඔය මීන්තලේ ඉන්න හාමුදුරු කෙනෙක් මත්දහන දවල් උදේ වෙලාවේ අනුරාධපුරයට එනවා. කැලේ පාරේ. එනකොට ස්ත්‍රියාවක් එනවා ඉස්සරහට. ඉස්ත්‍යාව දැකලා මුකුලුවක් දාලා hina වුණා. ඉස්ත්‍යාවට විදි දක්කමු කන්නේ හාමුදුරුව බලපු ගමන් දැක්කේ දත්තට ටික විතරයි. දැකපු ගමන් හාමුදුරුව අට්ටික භාවනා කරමු නිසා කෙලින්ම ගත්තේ දැන් තට්ටික සංඥාව ඒ ශාන්ති පාරේ යනකොටම rahat වුණා. එතකොට මේ ඒ ඉස්ත්‍යාව ගෙදර මනුස්සත් එක්ක රණ්ඩු වෙලා පැනලා යන ගමන. එයාසිසට ඕන උනේ කාටවත් හම් වෙන එක පැනලා යන්න. ආම්දුව දැකපු මම දැනගත්තා දැන් ආම්දුව දැක්කොත් මිනිහා ආවොත් අහු වෙනවයි කියන එක තමයි hina වුනේ. ඇත්තටම ඉතරහට යනකොට මිනිහා හම්බුණා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගෑනු කෙනෙක් කෙනාද කියලා. ගෑණියද පිරිමින්ද කියන්නේ දන්නේ දත්තට ටිකක් නම් යනවා දැක්කා කිව්වා. ඒ වෙනකොට ඒ ශාන්තික වැඩි කරයි. නමුත් ඒ දැකපු දැක්මට දත්තට වලින් යන්නේ එතන අට්ටික භාවනා කරුවා නෙමෙයි පෙර කරපු භාවනා තිබුණා විශ්වා දත්ත ටිකක් අන්තන් ටිකන් තස්ස පුබ්බ නිමිත්තන් අනුසරි කියලා තමයි පොතේ තියෙන්නේ. දත්තට දැකලා කලින් කරපු භාවනාව ඉදිරිපත් කරනවා. ඉදිරිපත් වෙනකොටම ඇටමැටින් ගත්තක අට්ටික සංඥාවට හැරෙනවත් එක්කම කියන්නේ එතකොට මේ විශාල හිත එකලස් වෙනවත් එක්ක මේක විපස්සනාට ගියේ. ඒක දින ධාතු මනසිකාරයේ හෝ වර්ණයේ හෝ අරගත් විපස්සනාට යනවා. ඉතින් ඒක ඔය අපි දැන් ඔය අර කරගෙන යන වගේනේ පෙළ ගැහුණාට පස්සේ කාල වෙනසක් නැහැ ඒක බොහොම යෝසුලුව සිද්ධ වෙනවා. ඒක හරි අමාරුයි බුදු කෙනෙකුට අර අපිට හිතා ගන්න කොහොමද ඒව ඉක්මනට වෙන්නේ කියලා. මොකද අපිට මේ අට්ටික බාහනාට විතරක්ම පැය ගණන් දවස් ගණන් මාස ගණන් යනවා. අටිකේ කරලා විපස්සනා කරලා වැඩක් වෙනවයි කියනවා. නමුත් ඒ නිදර්ශනයෙන් පෙන්වන්නේ මේ ධර්මතා පෙළ ගැහුනට පස්සේ ආශ්චර්ය වැඩ සිද්ධ වෙනවා. මම මට කියනකොට මම ධම්මනිසං හාමුදුරනේ කිව්වා මම 1984 විතර මම මට ඕලන්දට යන්න අවශ්‍යතාවයක් වුණා මේ රස්සාවේ. ඉතින් මගේ පැත්තෙන් බලනට ප්ලේන් එකේ යනවා කියලා කියන්නේ ඉතින් දිව්‍ය ලෝකේ ගියටත් වැඩි ලොකු දෙයක් මට. ආදයන්තරාව යනවා. එතන මේ ධ්‍යාන ලැබුවා කියන එකේම මොනවද පෙර රහතුන් වැඩි මඟ ඔස්සේ ඉතින් වඩනවා කියන මම දැන් ප්ලේන් එකේ ඉඳගෙන හිටු අනේ මෙතන මම මැරුණොත් දැන් ඊතරම් පිරිලා හිත කියන එකේ සතුට කියන එකේ මේ ලෞකික දෙයක් මම කතා කරන්නේ. ඉතින් මට හිතෙනවා මෙහිම මැරිලා ගියත් කුඩු කුඩු වෙලා ගියා නම් ඉවරයි. ඉතින් මම ධම්මයෙන් ධම්මයට මම කියනවා ඒක ඔබ වහන්සේට පිස්සු ඕවා නෙමෙයි මම මේ කතාන්නේ මම මේ කතාන්නේ ධර්මතාවයක් කියලා. මම කිව්වා ධර්මතාව නෙමෙයි මම කියන්නේ මට වෙච්ච දෙයක්. ඒ එම්මට හිතනවා අනේ කොච්චර සියල්ලගෙම හරි ඉඳගෙන ඉන්නවා. අනේ මෙහෙමම සම්පූර්ණ කුඩු වෙලා යනවනේ. ඉවර ඉවරම වෙලා. ඒ කියන්නේ කපාට රෙක්ටිෆයි වෙලා යනවනේ. කොච්චර හොඳ කියලා හිතනවා. ඒක භාවනා කරනකොට ඒක හරියට එනවා. හරියට එනවා මේ ජීවිතේ මේ වගේ වෙලාවක මැරෙනවා නම් අපේ ඥානන්තන්ට ඉස්සර ඉන්නකොට කියන්නේ අපි මේ පරියංකේ ඉන්නකොට එහෙම ඉඳද්දිම මැරිලා මැරිලා ඉතුරු වුණොත් පරියංකේ අනේ මොන්න තරම් සූප දර්ශනයක්ද කියලා හිතන්න. Tamanට දකින්න කෙනෙකුට මියක් පාවනා කරනකොට මැරිලා. නැත්නම් පින්දපාත යනකොට පාත්‍රෙ තිල්ලගෙන ඉඳි පාරෙන් අදකට වැටුණා ඩොග් ගාලා මැරිලා ගියෝ. දැකූ කෙනාටත් යන කෙනාටත් මොන තරම් ඒක පිළිච්ච ගතියක්ද තියෙන්නේ. ඈ වන්තාවක් ආයෙත් ඕන තැනකට යන්න ඔය කල්නි වගේ පන්සල් වලට ගියාම හැම වෙලාවෙදී මේ වැඩිමහල් ස්වාමීන් වහන්සේ මැරිලා ඒ රූපේ රත්තරන් ගහලා රත්තරන් හලවලා එහෙමම රූප තුන හතරක් තියෙනවා මමිෆයි කළා. ඒක ඔක්කොම භාවනා පණියන්කොල තියෙන. ඒක බුරුමේ කරන්නේ ඒකට ප්ලාස්ටික් ස්ටැචු එකක් හදන එක. මාජීසාරුගේ ස්ටැචු එක කියලා බලන්න පණ තියෙනවා. මේ ඉඳගෙන තමයි තියෙන්නේ. තායිලන්තයේ මේ රත්තරන් ගහලා ඒව හදලා තියන්නේ. ඒ මොකද හරි සතුටයි. ඇත්තට මේ භාවනා මධ්‍යස්ථ නැල්ල මැරිලා ගියා නම්. දැන් මක්කන් යන මිනිස්සු මක්ක වෙන්නේ මැරෙනවම කෙලිම දිවිරෝ යනවා කියනවා. ඉස්සර සිරිපාද යනකොට එහෙමනේ කරලා තියෙන්නේ. උදල් ලියලා දෙනවා. අපි එමනේ කකුල පය වැදුනොත් එහෙම අපේ අම්මා රිට්‍රීට් එක ඔක්කොම ඉවරයි ගෙදර ඵලයක්. අයි මේ කකුල පය වැදිලා. නැති එකක් කොමක් ඇවිල්ලා. ඉතින් මැරිච්චාවයි. එහෙම කියලා වනම් මේක ඇතුළතදී මැරෙන්න එපා මේක ඇතුළේ මහා කරදරයි. මං කියන්නේ ඒක දැන් මේ අපි අර සුද්ධ බලන් ඉන්නවා තව පැය අනේ උන්දලාගේ තියෙන දොස්තර දොස්තර වෙලා තියෙන දොස්තරලට දැන්. ඒ නිසා අපි මැරෙමු කවුරුත් නැති තැනක. අපිට ඒක උඩ මැරෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවලු අන්තිමට ඩෙත් සර්ටිෆිකේට් එකේ දෙඩා මල ආයෙ වුණත් අපිට කරන්න තියෙන්නේ ඔක්කොම අපි කරයි කියලා. නමුත් ඒකට ලියන්න තියෙන්නේ අපායට ගිහිල්ලා කරන්න කිසි දෙයක් නැහැ. ටික දැන් ඉවරයි කියලා ලියන්න තියෙන්නේ. ඉන්ජෙක්ෂන් ගහලා, කටු ගහලා, රේන් නහර දාලා මෙහෙන් දාලා ඒක ලියන්න තියෙන්නේ අය අපාය කියලා යම රජුරවන්න කරන්න දෙයක් නැහැ. ඒ ටික අපි කරලා තියෙන්නේ කියලා ලිව්වනම් තම රජුරවන්ට ලේසි. අද ඕකයි වෛද්‍ය සාත්‍රය කියන්නේ. ඉතින් දොස්තරලා ඉන්නවනම් තරහ වෙන්න එපා. මගේ මගේ ස්වරූපයේ විද්‍යාව ගැන කතා කරනකොට හිතෙන්නේ ඊට වැඩිය කොච්චර හොඳ ලෙඩි ඊට වැඩිය කොච්චර හොඳ වේදනාව ඊට වැඩිය කොච්චර හොඳ මේ සත්‍යය මේ සෙඩටිව්ස් හරි මේ পেইන් කිලර්ස් හරි ඒ කරන්නේ දැන දැන මරණ එක ඊට වැඩිය හොඳ නෙමෙයි නෑ ඍජුව දැනෙන වේදනාව ඉතින් අපි පරියන්කේදී ඒකනේ අපි මතු කර කර මතු කර අපේ දැරීමේ ශක්තිය වැඩි කරන්නේ ඒ නිසා වේදනාවක් එනකොට කියන්නේ වනිසාන්නේ අන්සේ සිටි දෙව්දුවකට වැඩියයි කියලා හිතාගන්නේ කියලා භාවනාදි වේදනාවක් ආවා ඒ කියන්නේ හොඳටම විපස්සනා ඥානයකට කිට්ටු කරලා අතහැරලා ගියොත් එයා ඉතින් අමුතර කතා කතා කරනවා. එයා පැත්තට ගියොත් අන්න බුදුහාමුදුරු අන්න ධර්මයේ සංඥා පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. භාගයට කාලා ගියොත් ඉතින් බුද්ධ බණ වගේ මොනවදෝ කියනවා ගිහිල්ලා. මොකද බින්දු එක නයිට වැඩිය වෙනස්. තේම තේරෙන්නේ නැද්ද තාම? ආ ඉගෙන භාවනා කරලා නැහැ. ඈ එතන එකම උත්තරේ දෙන්නේ. හොඳයි අපි දැන් මෙතනින් මේක අපි නැතර කරන්න ඕනේ. මේක නැත්නම් හේතු දේ වෙනකන් ඔයම ප්‍රශ්න ආ ඉඳි. ඊන දාර මිනිස්සුන්ට අපි අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙන එක නේද? මන්නම් කියනවා ඇතර කි බෑ ඒ කරවුවට හරියන්නේ මේ හාදේව ධම්මාන්තර වෛරක්කාරයෝ වට වෙනවා එනවා. ඈ මේ මාර්ගගත කුසලයක් આવොත් ඒක ආසන්න සිත්ති බවට අචින්න කම බවට පත් වෙලා ඒක ගෙනියනවා. ඒව නැති වුණොත් තමයි අර බාලා තියෙනව හිටල මැනලා හොඳ ඒක අරගන්නේ. නැත්තම් ඒ හොඳට ඩෙස්ටයින්. එතකොට තීන්දුව වෙලයි තියෙන්නේ. කියන්න බෑ ඇහෙනවද නැද්ද කියන්න බෑ මොකද අපිට පෙනුනට ඇකන දිවනාසේ වැඩ කිරීම නතර වෙනවා මරණයට සුළු වෙලාවකට කලින් අපි පිටිත් දාලා බෙර ගැහුවට කෙරුවට වැඩ කරන්නේ නැහැ ඒක ඒකට සංඥා නැහැ නෑ එහෙමම කියන්න බෑ කොයි එක එනවද කියලා ඒ කියන්නේ බරපතල කුසල් අපිට අමතක කරන්න බෑ. ඒ කියන්නේ මාත් ධානයක් ලැබුණා නම් එකම ධානයක් මාර්ගඵලයක් ලැබුණා නම් මාත් මහත්කත කුසල නම් බුද්ධාදී දෙපිරිස සහිත මහා සාංගික දාන දෙනවනම් විපස්සනා ඥාන ඔක්කොම ඒ කියන්නේ මහත්කත කුසල කියන්නේ ඒක ගලේ ඉර ඇඳ වගේ කැරියර් එකේ වෙන් කරන්න බෑ. ඒක හොඳටම කැරක්ටර් ට්‍රේට් එකක් වගේ කැරක්ටර් ට්‍රේට් එකක් වඩටපත් වෙනවා. ඒත් ඔය එක ආත්මිකට ඔය. ඒ ආත්මෙ ගිහිල්ලා ඊගාවාත්මට යනකොට ඒක වැලිඩ් නෑ. නිසා ඒක සදාකාලික දෙයක් නෙමෙයි මේ ඊගාට තියෙන ආසන්න ප්‍රශ්නට උත්තරයක් වෙනවා මිසක් ඒකෙන් අපිට සදාකාලික අපේ එක්සිස්ටන්ස් එකට උත්තරයක් වෙන්නේ නැහැ මහත්ගත කුසල ඒක ප්‍රභාස්වර සිද්ද ආතන්තේ ප්‍රභාස්වර සිද්දයි නිප්ලේෂණය තමයි පිරිණි වෙනකොට නෙමෙයි රහත් වෙනකොටමත් ඒ මොනවාක්වත් නැති බව තේරලා ඉවරයි පිරිණි වෙනකොට තියෙන්නේ ඒක සාක්ෂාත් කරන එක විතරයි ඒක නිසා බුදුරජාණන් වහන්සේ රහත් වෙච්ච කෙනෙකුගේ ආත්මයක් කියලා නැත්නම් රාතනන්සේ පින්වන්නේ පැහැරට පස්සේ කොහොමද ආත්ම කතා කරන්නේ කියලා. ඒක විතරක් නෙවෙයි ඇත්තට බලනකොට පෘථග්ජනයෙකුටවත් ආත්මයක් නැහැ කියනවා කියලා හිතාන ඉන්නවට. ඉතින් එහෙනම් මොනවද රහතන් වහන්සේ ගැන හෝ එනම් මොකද්ද පරිණිරවාණය ගැන කතා කරන්නේ. දැන් toy තියෙන එකේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා කපල කොටලා තියනවාද කියලා අහුවෙලා ඒත් නැහැ.